ඕන ඒකට කියනවා දස ධම්මා පහතබ්බා කියලා ඊට පස්සේ 10ටම දසමිච්ඡත්ත කියලා නිත්‍යාර්ථ 10ක් ඒක සාරිපුත්‍ර ස්වාමීන් කල්ැතුව කියලා දෙනවා මේ එක්කෙනෙකුගේ දෝෂයක් පෙන්වන්න හෝ කාගරි අත්තරද්දක් පෙන්වන්න නෙවෙයි කාගේ ළඟත් තියෙන එක. ඒ ඒ ලයිස්තුගත කරනකොට ඊයේත් පෙරේදත් අපි මතක් කරගත්ත විදිහට ඒ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. මේ විදිහට මේ මනුස්සය ඉතාම කැමැත්තෙන් බලාපොරොත්තු වෙන එකේ හැම එකටම බොරුවක් තියෙනවා. හැම එකටම මායාකාරී පැත්තක් තියෙනවා. අයකෙම මිත්‍යා දෙයක් තියෙනවා. ඉතින් අපි මේ අල්ලගෙන ඉන්නේ කොයි එකද කියන එක. හරිම දේද නැද්ද කියන එක ඔය අපි හිතන තරම් ලේසි නෑ. ඒක හරියට කියලා කඩේ කියලා බඩුවක් ගත්තාම මේක ඒ නියම බඩුවද නැත්නම් හොර බඩුවක්ද කියලා අල්ලන්න බෑ මොකද ඒකත් අර විදිහටම තමයි හදාන්නේ. ඉතින් ඒ නිසා අන්න ඒ දේ තෝරගන්නවයි කියන එක අපේ ෂටකම වැඩි නම් අපි අල්ලන්නෙම වැරදි එක. අපි මායාවි නම් අපි අල්ලන්නෙම වැරදි එක. අපි වංචනික නම් අපි අහට අහුවෙන්නෙම වැරදි එක. අපි ෂට නැතුව මායාවි නැතුව වංචනික නැතුව බැලුවොත් අමාරුයි. නමුත් සත්‍ය ධර්මය අහුවෙන්නේ ඉතිතියි. ඉතින් මේ වංචනික ධර්ම වලට ඇදිලා යන වංචනික ධර්ම අල්ලාගෙන වංචනික විදියට සංසාරේ කරකැවෙන සත්‍යයට ඔය මිනිස්සු ওই දෙය කෙරුවට උඹ එහෙම අල්ල ගන්න ඕන උඹ හරිතනින් අල්ලපන් කියලා සරුවත් chance රහසින් කියලා දෙනවා ප්‍රතිපදාව සම්‍යක් ක්‍රමේ. ඉතින් ඒක අමාරුයි. අර ලේසි ක්‍රමේ වැරදි ක්‍රමේ ලේසි. ඉතින් ඔක්කොමලා මේක අල්ලගෙන යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒ නිසා කොයි කෙනෙක් හරි පිරිසුදු තැනකින් පටන් ගන්න හිමීට කරගෙන එනවනම් ඔය කිසිම ධර්මයක් එක රැයකින් එක බණකින් එක ප්‍රයත්නකින් ලැබෙන්නේ නැහැ. කාලයක් කරලා තමයි අපි හරි පාරට දාන. අපි මේ වැඩමුළුවට 207ට ගත්තේ මේ මිච්ඡා වායාම කියන වචනය වැරදි වෑයම වැරදි වීරිය ඒකට තව වචනක් තියෙනවා කුසීතකම කියලා. හීන විරිය කියලා තියෙනවා. බුබ්බඩකම කියලා තියෙනවා. ශරීර හොරකම කියලා තියෙනවා. ඒක සිංහලයේ පෙත්ත කපලා ගිහිලා තියෙන දැන්. පුදුමාකාර හොර ශරීරය සහිතයි කරන හරියක් වෑයම් කරන්නේ කාමයේ වඩන්න විතරයි. බණ භාවනාවකට යන්න ගියාම කාලේ නැහැ කියනවා වෙලා නැහැ කියනවා ගුරුවරු නැහැ කියලා කියනවා තේරෙන්නේ නැහැ කියනවා හරියන්නේ නැහැ කියනවා ඒවා සේරම වෙන්නේ ওই මිච්ඡා වායාමේ නිසා ඉතින් ඒ වුණාට එහෙම වෙච්ච ඇත්තෝ නුසුදුස්සු නෙවෙයි ආයෙත් ඒක දැනකර මේ මිච්ඡා වායාමක් කියලා හරි ගස්සගත්තොත් ඒ අර වැරදි දෙයක් කෙරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ හරි හරි පැත්තට දාගන්න පුළුවන් වෙන විදිහකට කියනවා නම් හරි දේ කරන්න තාම පමා නැහැ. ඕනම වෙලාවක මේ වැරදි දේ වැරදි වශයෙන් තේරුම් ගන්න මේ පළවෙනි පාඩම දන්නවනම් ඕන කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඉතින් මේ වැරදි දේ වැරදි වශයෙන් පිළිගන්න ගතිය අපි ළමා කාලේ තිබ්බා. දැන් එන්නේ එන්නේ එන්නේ ඔලොමොල වෙලා, වැඩි හිටි වෙලා. මේ වැඩි හිටියා කියන වචනත් අර්ථයක් තියෙනවා මේ ලෝකේ හිටියා වැඩි දැන්. යන්න දින කාලේ. වැඩි හිටි කියලා කියන්නේ ඒකයි. දැන් මාත් එහෙම වේගෙන එනවා. ඇයි හිතිය වැඩි යන්න ඕනේ. දැන් පොඩි ළමයාගේ වැරද්ද වැරද්දසෙන් බාර ගන්නවා හදන්න පුළුවන්. ඉතින් අපි මේ මිච්ඡා වායාමයේ තේරුම් අරගෙන සම්මා වායාමයට යනකොට අපි අර ලදරු මනසක් ළමා මනසක් හදා ගන්න ඕනේ. හදාගෙන අපි මේ කොච්චර මේ තාක්කල් පව කරත් කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. හදන්න පුළුවන්. මොකද එහෙම දෙයක් එහෙම මේ සියලු දෙනාටම ගැළපෙන ඕනම තැනක යොදන්න පුළුවන් ක්‍රමයක් සරුවචනසේ දේශනා කරලා දෙන මේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවේ මේ වෑයම කියන එක විතරක් නව පොලක සඳහන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල නව පොලක සඳහන් වෙනවා. ඒ මොකද ඒකේ පරිණාමයටපත් වෙනවා බොහෝම ශීඝ්‍රයෙන් පරිණාමයටපත් වෙනවා. ඒ නමය තමයි අපි එදා මතක් කරගත්ත විදිහට සරුවචනාංශي සමහර වෙලාවක ඒ වීරිය જાති තුනකට කඩලා පෙන්නනවා. ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියලා. ඒකම කියනවා ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා. ඒක තේරෙන්නේ මේ වීරිය කියන එක පරියන්කේ මුල ඉඳලා පරියන්කේ අග වෙනකොට කොච්චරක් විපරිණාමයකටපත් වෙලාද කොච්චරක් මෝරලාද නැද්ද කියන එක හොඳටම භාවනාවේ පරිණත කෙනාට තේනවා පටන් ගන්නකොට තියෙන වීර්යය නෙවෙයි විනාඩි 10න් 15න් 20න් වෙනස් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ භාවනා ජීවිතේ මුලදි මුලදි ලුඟක් වැරවැයම් කරන ලබන දේවල් එක දිගට කරගෙන යන්න බොහොම ලේසියෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉක්මනින් ලබා ගන්න පුළුවන් අතවාසියක් තියෙනවා. හැබැයි ඒකට අර එකම දේ වැරදුණයි කියලා පස්ස ගහන්න නැතුව පශ්චාත්තාපේ නැතුව නැවත නැවත කරන්න. ඒ නැවත නැවත කිරීමට දෙයියොත් බයයි, මායයත් බයයි, සබහා ධර්මයක් බයයි, ලෝකයක් බයයි, ඕඩම කෙනෙක් බයයි. එකම දේ නැවත නැවත කරන්න ඒකට ගහන්න කාටවත් බෑ. ඉතින් අර කාමේ කියන්නේ එකම දේ නැවත නැවත කරන්න බෑ එක එක දේවල් වලට මාරු කරලා. ඒක තමයි කාමී ස්වභාවය. ඒ කාමයට අපි කියන්නේ කාම ඡන්දේ කියලා නම් නික්කම්ම ධාතුව කියලා කියන්නේ නික්කම්ම සංකප්ප කියලා කියන්නේ බොහෝ දේවල් කරන වෙනකොට එකක් මුක්කක් හරි ගමන්නේ නැවත නැවත කරන්න. කරනකොට ඒ ඒ නැවත නැවත කරනකොට ඒ එකම දේ ඌරුව හුරුව වීර්ය පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒක ඕනම ශිල්පියෙක් දන්න දෙයක්. මොනම ශිල්පයක්වත් දිනු කරන්න බෑ එක රැයකින්. දිගට දිගට කරගෙන යන්න ඕනේ. ඒක කරන්න ඉස්සර වෙලා මේ කුසල ඡන්දය මේ කියන්නේ නැවත නැවත කිරීමේ ආයිතිස් අපිට සද්ධාව කියලා එකක් තියෙනවා. ඉතින් යනවාද මෙතෙන් යනවාද මෙතෙන් යනවාද මෙතෙන් යනවාද කියලා ගොඩාක් කතෝලික කට්ටිය කියනවා ඒක තමයි හොඳම එක කියලා කරන්නේ. මුස්ලිම් කට්ටිය කියනවා ඒක තමයි හොඳම එක කියලා කරන්නේ. Hindu කට්ටිය කියනවා ඒක තමයි හොඳම එක කියලා. බෞද්ධයෝ කියනවා ඒක තමයි හොඳම එක කියලා. ථේරවාද කට්ටිය කියනවා ඒක තමයි හොඳම එක කියලා. මහායාන කට්ටිය කියනවා ඒක තමයි හොඳ. ඉතින් අර මොනක්වත් දන්නේ නැති පෘථග්ජනයා මේ හැම තැනම හොයා විදින අපි ඒකට සද්ධාව කියනවා. ඒක ඉතින් ඔය කැලෙන් එළියට ගත්ත සතෙක් වගේ කොයි එක හරිද කොයි එක වැරදි කියලා හිතා ගන්න බෑ. ඊට පස්සේ එකක් නැවත නැවත කරනකොට තමයි කියන්න පුළුවන් වෙන්නේ මම හරි පාරට වැට්ටද කියලා. ඒක කුසල ඡන්දේ කියලා අපි ඒකට නමක් දානවා. එකම දේ නැවත නැවත කරනවා. ඒත් වැරදි වැරදි එක වෙන්න පුළුවන්. කරගෙන කරගෙන යනකොට ප්‍රතිඵල පේන්න පටන් ගන්නකොට අපි ඒකට කියනවා අදිමොක්කේ කියලා පෙරදැක්මක් එන්න පටන් ගන්නවා. මම අනික් ගොල්ලත් එක්ක තමයි ගියේ. මම හොයාගත්ත පාර හරි. එන්නෙන් මට ආතතිය අඩු වෙනවා. එන්නෙන් මට අසහනෙ අඩු වෙනවා. මට මේ පේනවා. පෙරමඟක් පේන්න පටන් අරගන්නවා. ආහන්නේ වෙනකොට තමයි මේ වීරිය හොඳ Tamanට අත්ලටක් හැරබිටියක් කරුවක් බවටපත් වෙන්න පටන් ගන්නවා. ඒක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න Tamanට සහායකයෝ ත්‍රිවිධ රත්නේවත් ඕනේ නැහැ. මං හදාගත්ත පාරේ මට යන්න පුළුවන්. එතෙන්ට යනකන් සරුවචනංශේ එතෙන්ට යනකන් ධර්මය සංඝයා අපිට උදව් කරනවා. නමුත් ඒ වීර්ය වැඩිගෙන වැඩිගෙන එනකොට ඒකට වීරත්වය කියලා කියනවා, පෞරුෂත්වය කියලාත් කියනවා. එයාට ඊට පස්සේ කවුරක්වත් ඕනේ නැහැ. අන්නේ එතෙන්ට යනකන් අපේ දරුවෝ ටික හැදෙනකන් දෝෂේ තියෙනවා දෙමව්පියන් කෙරෙහි. එතෙන්ට යනකන් දරුවෝ හැදෙනකන් දෝෂේ තියෙනවා ගුරුවරු කෙරේ මොක්ඛා පිළිබඳව විශ්වාසයක් යැපෙන ගතියක් තියෙනවනම් ඒ දරුවට පෞරුෂත්වයක් එන්නේ ඒ දවසට වීරත්වයක් එන්නේ අන්න ඒ නිසා මේ ਸਰවඥාන්සේ උගන්වපු ක්‍රමයට හරිද වැරදිද මේ ඔයාගව ගත්ත ਸਰවඥාන්සේ මේ කියන ක්‍රමේ හරිද වැරදිද කියලා අපිට මේ කොච්චර බණ කිව්වත් කාටවත් කියන්න බෑ මොකද කියන එක මම හරි කියලා තමයි කියන්නේ මුස්ලිම් මිනිස්සු කියන්නේත් එහෙම. නිගණ්ඨනාත පුත්‍ර කිව්වෙත් ඒකයි. කතෝලික එක්කනා කියන්නේත් ඒකයි. තේරවාද එක්කනා කියන්නේත් ඒකයි. මහායාන කියන්නේත් ඒකයි. ඒක නිසා අපි කොහොමද තෝරගන්නේ මේ වීර්යය යොදන්නේ අසවල් තැනට කියලා? ඒක ලේසි නෑ. ඒකෙදි කවුරු කියන දේවල් අහන්නත් එපා. කිව්වොත් කවුරු හරි බොරුවක් තමයි. එක එකක් ප්‍රත්‍යක්ෂණය කරලා කියන්නේ. ඔක්කොම කියන්නේ එහෙමලු මෙහෙමලු පරොක්කාවෙන් තමයි කියන්නේ. නිසා ඒක ආජීවක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක බුරුම් පණ්ඩිත ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදියට විස්තර කරලා දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මිත්‍ය මේ අන්‍ය ආගමිකෙක් අන්‍ය තීර්ථකෙක් කී අහනවා මේ ශාස්ත්‍රූරු එක එකනා මම හරි මම හරි කියනවා කොහොමද තෝරන්නේ කියලා අපේ අම්මලා තාත්තලා කියනවා මේකමයි හරි කියලා උන්දලත් අත්දැකලා නෙවෙයි කියන්නේ පන්තිපාර ගුරුතුමියත් කියනවා ඒකමයි කියලා උන්දලත් අත්දැකලා නෙවෙයි කියන්නේ ගමේ පන්සලේ ආමඳුරුත් කියනවා උන්දලත් අත්දැකලා නෙවෙයි කියන්නේ ඒතර පල්ලියේ මිනිස්සුත් කියනවා කෝවිලේ මිනිස්සුත් කියනවා. කොහොමද තොරන්නේ? කොහොකටද වීර්ය දාන්න ඕනේ කියලා. ඉතින් ආජීවක සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙනවා යම් ක්‍රමයක් යම් ශාස්ත්‍රෝරේ හොඳයි කියලා දැනගන්න නම් අපේ බුදුහාමුදුර අපිට උගන්ලා තියෙන්නේ කොහොමද? මම ඒ ශාස්ත්‍රෝරගේ පළවෙනිම ගෝලයා වුණොත් ෂුවර් නෑ. මම යනකොට එයාලගේ දැනටත් ගෝලයෝ ඉන්නවනම් එහෙනම් යම් ප්‍රමාණයකට මං විතරක් වැරදිලා නම් මං විතරක් නෙවෙයි වැරදිලා තියෙන්නේ. ගොඩක් එයා ඇසුරු කරන ගෝලියෝ ඉන්න ඕන. එහෙමනම් දැනගන්න පුළුවන් මෙයා මීට කලින්ම මේ ශාස්ත්‍රුන් වහන්සේ මීට කලින්ම පිරිසගේ හිත දිනා ගන්න දාන කෙනෙක් කියලා. ඊට පස්සේ ඒක තැන්න Taman ගියාට පාඩුවක් නැහැ. මොකද දැනටත් යනකොට පිරිසක් ඉන්නවා. දෙක ගිහිලා ආශ්‍රය කරලා බලන්න කියනවා. උන්ද කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද කියලා. එහෙනම් තමයි දවල් මිකෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් දානවා නම් බෑ. ඉතින් ඒ නිසා ඒ බුරුමෙම තියෙන කතාවක් හාමුදුරුව බණ කියනවලු මේ ඔයගොල්ලෝ මං කියන දේ හරියටම කරන්න ඕනේ. හැබැයි මං කරන දේ නම් කාටවත් කියන්න එපා කියලා. කියන දේ කරන්න හැබැයි කරන මං කරන දේම කාටවත් කියලා කියන්න එපා. මොකද කියන දේ කවදාකවත් කරන්නේ නැහැ. අනුන්ට බයිලා බණ කීකේ ඉන්න විතරයි. ඒක දකින්න බෑ ඒ ඒ ගුරු පිරිසට ගුරු පිරිසට ශිෂ්‍ය පිරිසට ඇතුළු වෙන්නේ නැත්තම්. ඇතුළුණා නම් දැනගන්න පුළුවන් මේ අවශ්‍ය කියන දේ කරන කරන දේ කියන දේ කියලා. ඔය ඒක ගැන කියනකොට කියනවා ඔය ඉන්දියාවේ හිටපු හොඳම සංගීතඥයෙක් ඔස්තාද් අල්ලරක්ඛා. එයා ඒ ඒ සංගීත භාණ්ඩයේ පිළිබඳව පළවෙනියටපත් වෙලා තියෙනවා. ඉතින් ඇසුරු කරන ගෝලියෝ දන්නවලු එයා හැමදාම දවසට පැය 8ක් ඒ භාණ්ඩේ සෙල්ලම් කරනවා. ශිෂ්‍යන්ට කියලා දෙන ක්‍රමයෙන් හොයා බෑයට මේ මම දැන් තබ්ලා ගැහුවේ තබ්ලාව වැඩ කරනවා. ඉතින් කවුරු හරි ගිහිල්ලා ආලා තියෙන ඔය ඔච්චර ඔස්තාද් කෙනෙක් නම් මොකටද හැමදාම පැයටක් මේ මේ වාදනය කරන්නේ. අනිත් මිනිසුන් කියලා දෙන හරිනේ කියලා ඒකලු මම එක දවසක් හරි ලෙඩ වෙලා එක දවසක් හරි ගමනක් ගිහිල්ලා මට පැයට බැරි වුණොත් මගේ පළවෙනි ගෝලයා දන්නවයි කියලා ඊයේ සර් ප්‍රැක්ටිස් කළා නැහැ කියලා. දවස් දෙකක් නැති වුණොත් මට දවස් දෙකක් එක දිගට මේ වාදනය කරන්න බැරි වුණොත් මගේ ශිෂ්‍ය පන්තියම දන්නවයි කිවලු අද ඔස්තාද් හරියට සෙල්ලම් කරන්නේ නැහැ. එයාට පැයට කරගන්න බැරි නේද? තුන්වෙනි දවසේ බැන්නොත් මුළු රටම දන්නවයි කිව්වා. ඒ මට්ටමට ගිය කෙනත් ඒක කරන්නේ ඒක හැමදාම මේ පැය ගන්න කරන්න ඕනේ. ඉතින් ඒ නිසා කවුරු හරි තමන් ශාස්ත්‍රූරෙත් තෝරගත්තා නඟුරුරෙත් තෝරගත්තා නම් ඒ මනුස්සයා කියන දේ කරනද කරන දේ කියනද කියන දේ දිහා හොඳට බලන්න කියනවා. මොන දේ හරි කමන්නේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී යමක් කියනවාද ඒක කරනවා. යමක් කරනවාද ඒක කියනවා. මේකයි මේ ෂට නැති ගතිය, මායාවේ නැති ගතිය, වංචනික නැති ගතිය. අපි දවසක දරුවෝ ඉස්සර අපි කරන දේවල් දිහා බලන්න. කවදාකවත් කියන දේ කරන්නේ කරන දේ කියන්නේ නැහැ. ගුරුවරයා කවදාකවත් විශ්ේ දන්නේ නැහැ. ඉල මහා ලොකුට රට වුණ අරගෙන බැට්ටස්ටරයක් කරන පන්ති උගන්වන්න පටන් ගන්නවා. මොකක් හරි වෙන්නොත් කේන්ති යනවා. එක්කම ගුරුවරයෙක්වත් දන්නේ නැහැ විශේෂක පැහැදිලිව මම දන්නේ. මොකක් හරි අර පොතේ කවුරු විශේෂ නිर्देशයක් දීපම මේක බයිලා කී කිය ඉන්න මිසක් පත්ත දවලන්න වෙලාවක් නැහැ. ඉතින් කොල්ලෝ දන්නවා මේ කොල්ලෝ කරන්නේ ටීචර් කල්ලාල පැත්තට ඇච්චාම විචු විචු විචු විචු යාලා hina වෙනවා. ඉතින් ටීචර් හොල් මං හැරිලා බලනවා මොකක් කොණ්ඩේ පීරලා නැද්ද හරියට නැත්තම් පස්සට පැත්තේ මොනවද ගෑවිලා තියෙනවද කියලා. ආයෙසර මූණ අත ගාලා කල් වැල්ල දිහා බලන කොල්ල කුචු කුචු කුචු කුචු ගා. ඉතින් ටීචර්ට මොන බාඩවක් හතු කරන්නන්න බෑ. ටීචර් කියන්නේ ඔල්ල මොකක් හරි දැකලයි කියලා. ඒ ඒක බලන්න ගුරුවරයා ඒක ඇසුරු කරනකොට බලන්න ඕනේ මම දන්න දේ කරනද. තුන්වෙනි කාරණාව ආනන්ද සංසය සඳහන් කළා තියෙනවා. එහෙම ගුරුවරයෙක් ළඟ ඉන්න ශිෂ්‍යයන්ගෙන් එක්කෙනෙක්වත් ඒ ගුරුවරයා කීන්දේ සාක්ෂාත් කරලා තියෙනවා. එක්කෙනෙක්වත් දැනට ප්‍රතිඵල ලැබලා තියෙනවා. එහෙමනම් Tamanට බය නැතුව ඒ ගුරුනාථ ගාවට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ශාස්ත්‍රුන් වහන්සේ තෝරනකොට, කමඨහන තෝරනකොට, භාවනා මධ්‍යස්ථාන තෝරනකොට හිතන්න එපා දැන් හරි ගිහිල්ලා ඉන්නේ කියලා. තාම මිච්ඡා වායාමයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම කාටවත් සාතික කරලා කියන්න බෑ නිවන් දකින්නකම්ම කියන්න බෑ. මං යන පාර හරිද වැරදිද ඒ නිසා කාටවත් කියන්නේ ඉස්සෙල්ලා මේ අසෝලා හොඳයි අසෝල් තන බන හොඳයි කියලා පොඩ්ඩක් ඒක පරීක්ෂා කරලා බලන්න පොඩ්ඩක් ඒක උරගාලා බලන්න එහෙම නැතුව එහෙමලු මෙහෙමලු මාරය කිව්වට මෙහෙමයි මෙහෙම කිව්වට බෑ. ඒකත් සුළු කාලයකින් බෑ. බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ. ඒ ඒ කියනා කරන දේ කියනවාද කියන දේ කරනවාද කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ ගුරුවරයා තෝරා ගන්නකොට එච්චරම උපමාන රාශියක් අවශ්‍ය නම් තමන් කොහොමද සාතික කරගන්නේ මම භාවනාව කරන එක මම වගේ වෙලා හරියකද කියලා ඒක ලේසි නෑ. එහෙම නැත්තම් ඒ කරන ශිල්පද රකින්න ශිල්පද ඔක්කොම සීලබ්බත පරාමාස වෙනවා. සමාධියට යොමු වෙන ශිල්පද නෙවෙයි අර බූරුව කටේ තියාගත්තා වගේ ශිල්පද ගොඩක් පටව ගන්නව දන්නෙත් නැහැ. ඒ ශිල්පද රකින්න. අර ගම රාද ශිල් ගත්තා වගේ. ඒ වගේම භාවනා කරනකොට ඒ නික්කම ධාතුනේ මේ නික්කම ධාතු මට්ටමේ ආරම්භ ධාතු නෙවෙයි. ඊට පස්සේ දැන් මම මේ දාන ප්‍රයත්නේ ඇත්තටම ඉදිරියට යනවද නැද්ද කියලා තීරුම් ගන්නවා කියන එක ඔය සීල්පද කොච්චර තිබුණත් සීල ශික්ෂාව නෙවෙයි මේ සමාධි ශික්ෂාව යන්නේ. මේ සමාධි ශික්ෂාව වදිනවද මුලිච්ච වෙලාද ඒක කාගෙන යනවද කියලා දැනගන්න දෙවන්නේගේ සහත්කී අපි ගන්නවා. ඒ සහතික නෑ. Tamandම වැටෙන්න ඕනේ මගේ මේ නීවරණ ටික යටපත් වෙනවා. తాවකාලිකව ටික වේලාවකට යටපත් වෙනවා කියන. ඒ නීවරණ යටපත් වීම අපේ භාෂාවෙන් කියනවා නම් එවනද මේ අදපවතින විවහාර භාෂාවෙන් කියනවා නම් ආතතිය නෑ, අසහනෙ නෑ. ජීවිතේ දරත ගතිය නෑ. ජීවිතේ පරිලාහ ගතිය නෑ. පැංගිරි ගතිය නෑ. තිත්ත ගතිය නෑ. ජීවිතේ එන්න එන්න සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනා කරන එකනට මේ යන පාර එන්න එන්න විනෝදාංශයක් වෙන්න ඕන. එන්න එන්න එන්න මුලින් මුලින් අමාරු වුණාට සහැල්ලුවක් වෙන්න ඕන. අපි ඉස්සලා පුෂ්පයිසලක් ඉගෙන ගන්න ගියාම තල්ල කඩා ගන්නවා, වැටෙනවා, තව කවුරු හරි ඉන්න ඕනේ. නමුත් බයිසිකලේ පුරුදු වුණාට පස්සේ බැලන්ස් එක ගත්තට පස්සේ ඉක්මනට යන්න හිතෙනවනේ. ආන්නේ වගේ මේ සමාධිය එහෙම නැත්නම් මේ නික්කම ධාතු වීරියේදී මේ ලැබෙන චිත්ත ඒකාග්‍රතාවය එහෙම නැත්නම් ඒකෝදි භාවය කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මේක නිකන් බොන මිනිය කරක්කු බීපුවම ලැබෙන වගේ සුද්ධියක්ද මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්තයේ ස්ත්‍රියාවක් සේවනය කරනකොට ලැබෙන සපක් වගේ සපක්ද මේකේ තියෙන්නේ. නැත්තම් කුඩු ගහන මිනිස්සු කුඩු ගහනකොට ලැබෙන සැපක් වගේ සැපක්ද මේකෙදී තියෙන්නේ. නැත්තම් කෝටිපතියෙක් විශාල ධනයක් ලැබෙනකොට ලැබෙනකොට ලැබෙන සැපක් වගේද මේක තියෙන්නේ. නැත්තම් මොකෙන්ද මම ඉදිරියට යන්නේ කියලා දැනගන්න. ඉතින් ඒක දැනගන්නවා කියන එක විදුහුරු ක්‍රමයකට මේක චෙක් කරන්න ඕනේ. අරයා කිව්වට මෙයා කිව්වට මම හිතුවට මම ප්‍රාර්ථනා කරාට හරියන්නේ නැහැ. ඒක නිසා ඒ බටහිර කතාවකට හිත දැම්මොත් ඒ 84 විතර වගේ මම හිතන්නේ ඊටත් කලින් වේක සිද්ධිය වෙලා තියෙන්නේ ඒ කැනඩාවේ මුළු රටේම දක්ෂ පිහිනුම් සූරිය. එයා දන්නව හොඳටම යා රටේ දක්ෂයා දක්ෂ දක්ෂිකාවක් කියලා. ඉතින් අන්තිම තරඟයේදී ආය ඔලිම්පික් යන්න තනක වදිනවා. ඒකට මේ වගේ පීනුම් තටාකේ. ඉතින් ඊරි ගහලා පීනුම් පීනනවා. එයාට තියෙන්නේ යාගේ දක්ෂම පෙන්වන එක. නමුත් තරඟයේ නීතියක් කැඩෙනවා මෙයා අතින්. අර පැත්තේ තියෙන ලණුවකට අත වදිනවා. ඊට පස්සේ අවලංගු වෙනවා මෙයා. මිනිෂ කාර්තුමාට සිද්ධ වෙනවා මෙයා අයින් කරන්න තරගෙන් පරාදයි. ඒ කියන්නේ තරගෙන් ඉවත් වෙලා. ඉතින් එතකොට මෙයා දැනගන්නේ අත වදිනකොටම දන්න වැරද්දක් වුණේ කියලා කරන්ටයක් වැදුනා වගේලු දවස් 3ක් එක දිගටම අඬනවා. මට ඔලිම්පික් යන්න හම්බෙන්නේ නැහැ මේ තරගෙන් රටේ ජයග්‍රාහකා වෙන්නත් බෑ. සාමාන්‍ය විදිහෙන් නම් එයා තමයි ජයග්‍රාහකා. ඊට පස්සේ අවුරුදු ගාණක් මානසික අසහනෙන් පෙළිලා ඒත් එයාට උගන්නපු උපදේශකවරයා දන්නවා මේක මේ වෙලාවේ මෙයාගේ හිත වැටුණාට මේක හදලා ගන්න පුළුවන් කියලා. දන්න જાතියෙන් කියවල අපි ආයෙ ප්‍රැක්ටිස් එක පටන් ගමු කියලා. පුහුණුව මෙයාට කරන්න බැරිලු ධෛර්යයක් නැහැ, වීරියක් නැහැ, චිත්ත වීඩාවයි අඳා වැටි වැටි ඉඳලා තියෙනවා. පස්සේ මේ උපදේශකවරයා ඒ ඇමරිකාවේ තියෙන ටීම් එකක් එක්ක ටිබෙට් රටට ගිහිල්ලා එතන ඉන්න භාවනා කරන ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩ කළා දලලා මතුපත් එක්ක කතා කරලා ඒගොල්ලෝ අතර දැකලා තියෙනවා ඉතින් භාවනා කරලා සෑහෙන දුරට මේ වගේ හිත වැටුනහම නැගිටවා ගන්න පුළුවන් අමලියකට ගියාට පස්සේ හිත තමන් විසින් නැගිටවා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ පරිශ්‍රණය කරන කට්ටිය බලලා තියෙනවා ඇයි මේ මිනිස්සු මොනවාරි වැරදිච්චාම වහකන්නේ. ඇයි කෝච්චියට බෙල්ල තියන්නේ. ඇයි මේ මිනිස්සුන්ට නැවතත් ආයේ අර දක්ෂකම ආයේ අරගෙන වැඩ කරන්න බැරි ඒ මානසික වර්ධනේ නැහැ. පුහුණුව නැහැ. ඒකට හොඳම දේ තමයි ඔය සතිය පුරුදු කරන්න ඕනේ. ඒක වැරදි තරයක් වැරදුනාට වැටලි ගණන් ගන්න එපා. ඔය නැවත පුහුණු කරන්න. ඒක ස්ථිරහණියක් වෙන්නේ නැහැ. නමුත් ඒ වැටිච්ච එකනට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ ගුරුවරයා ගියාට පස්සේ එයා පුහුණු කරලා බලනවා. ඒක සුමානයක් විතර සත්‍යපට්ඨාන භාවනාව. සතිය පිටුම. ඊට පස්සේ ආට තේරෙනවා බුදුමාකාර විදිහේ හිතට ශක්තියක් එනවා, ධෛර්යයක් එනවා. ඉතින් ඒ නිසා මේක අර කෙල්ලට පුරුදු කෙරුවොත් එයා ආයෙ පුහුණුව පටන් අරගනි. එතකොට එයාට පළවෙනියා වෙන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙයා ප්‍රැක්ටිස් කරන කාලේ ගිහිල් ඉවරලා ඒ විද්‍යාඥන්ට කතා කරලා එයා බලනවා Tamanටම වැටහෙන්න මම මේ කරන භාවනාව නැත්නම් මේ සතිය හරියනවායි කියලා. Tamanටම වැටහෙන්න කොච්චර කාලයක් එක දිගට භාවනා කරන්න ඕනද කියලා. දැන් මේ අර ගෑනු ළමයට කියන්න විශ්වාසය ඇති වෙන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ පරිශන කරනකොට මේගොල්ලන්ට පේන්නේ මාස 3ක් එක දිගට භාවනා කෙරුවොත් තමන්ගේ භාවනා වර්ධනය තමන්ට කැපී පේන විදිහට තේරෙට පටන් ගන්නවා. එතකන් මේක වැටහෙන්නේ නැහැ. කන්නන් වාලේ කකා ගියාට මේක හරියනවද නැද්ද කියලා වැටහෙන්නේ නැහැ. වැටහෙන්න නම් නැත්නම් මොලේ ව්‍යුහාත්මක වෙනසක් ඇති වෙන්නේ මාස 3ක් ඉන්න ඕනේ. ඉතින් මේ විද්‍යාඥයෝ දැනගත්තලු මේ කවදාකවත් ඇමරිකාවේ කරන්න බෑ කියලා. මාස 3ක් කාටද පුළුවන් වෙන්නේ මේ භාවනාකට මිතක්ව දන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ හිතාගත්තලු හොඳම වාතාවරණය දීලා හොඳම ගුරුවරු දීලා හොඳට කමට අංශුද්ධ කරලා කෙරුවොත් මේක අඩු කරන්න බැද්ද කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ කරගෙන යනකොට දවස් 10 වැඩමුළු 3ක් කෙරුවොත් කෙනෙකුට මම මේ යොදපු කාලෙන් වැඩක් තියෙනවා. මගේ යම් ප්‍රමාණික වීරියක් වැඩිලා තියෙනවා. යම් ප්‍රමාණික පරුෂත්වය වැඩිලා තියෙනවා. යම් ප්‍රමාණයක වීරත්වය වෙట్లా තියෙනවා. මට මේක තමයි පාර කියලා තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වුණාට දැන් මේ අත දන්නවනේ දවස් 5ක මේ වගේ වැඩමුළුවක් එන්න අපි කොච්චර සැලසුම් කරන්න ඕනද කියලා අපිට හම්බ වෙන්නේ නැහනේ. ඉතින් ඔගේ දවස් 10 3ක් කරනවා කියනකොට අනිත් එක ඇමරිකාව කැනඩාව කිව්වහම එක කීපාර රිට්‍රීට් කරනාට පස්සේ මර්වින් ඇවිල්ලා කතා කරා. එයා තමයි වැන්කුවර් වල රිට්‍රීට් ඕගනයිස් කරන්නේ. අඩු ගානේ මේ වගේ හෝල් එකක් එක දවසක් පාවිච්චි කරන්න මෙච්චර ගාණක් දෙන්න ඕන. දවස් 10 රිට්‍රීට් එකක් කරනවා නම් මේ වගේ කැනඩා වගේ රටක එසේ මෙසේ කෙනෙකුට දරන්න බෑ. මේක හිතා ගන්න බෑ අපි සාමාන්‍ය ලක්ෂ 20 30 ගෙවන්න ඕනේ හෝල් එකට විතරක්. දවස් 5 6 7 කරනකොට. ඉතින් ඒ වගේ රටක කියලා දවස් 10 රිට්‍රීට් එකක් කරනවා කියන්නේ කෝටිපතියෙක් වෙලා ඉන්න ඕනේ. ලීසි නෑ. ඉතින් මේ මිනිස්සේ ආපු ගම කිව්වේ උ කට්ටියට හම්බෙලා තියෙන වාසනාව මේක මේ නිකම්ම ඔක්කොමත් දෙනවා. ලංකාවේ තියෙන ගුණේ ඒක නෙමෙයි මගේ කතාව මගේ කතාව වෙන කතාව මගේ කතාව කියන්නේ වගේ වැඩමුළු තුනක් පස්සේ මගේ ගුරුන් වහන්සේ වැඩමුළු තුනක් කරලා මේ ළමයට ගිහිල්ලා ඒත්තු ගන්නනවා පුළුවන් නම් ආරම්භක පළවෙනි වැඩමුළුව කරන්න කියලා ඉතින් ඒ ළමයි අඬා අඬා ඉන්න එකනට විශ්වාස නැහැ. මේ වගේ දෙයකින් නෙවෙයි මොනම දෙයක් කරුවත් ආයෙ මට ජීවිතේ ගොඩ ගන්න බෑ. වාහාලා නැහැ. පශ්චාත්තාපෙන් ඉන්නේ. පස්සේ පළවෙනි වැඩ වැඩමුළුව කරලා ඉවර වෙනකොටම ඒ ළමයාට ඇති වෙන පුදුමාකාර හැකි සංඥාවක්. මම දවසේ ආයෙ ගිහලා පුහුණුව පටන් ගන්න ඕනේ. පුහුණුව පටන් ගත්තොත් මට නැවත ජාතික වශයෙන් පළවෙනි තැනට එන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව අවුරුදු තුනකින් එන ඔලිම්පික් එකේ මට යන්න පුළුවන් කියන විශ්වාසය ඇතිව තව වැඩමුළු දෙකක් කරන්න අතදීදී මේ ළමයා කැනේඩියන් බ්‍රෝඩ්කාස්ටිංగ్ කෝපරේෂන් එකට නැත්තම් ගුවන්විදුලි සංස්ථාවේ සම්මුඛ පරීක්ෂකණට යනවා. ඉතින් ළමයා පුහුණු කරනවා දිනනවා. ඊට පස්සේ ළමෙන් අහනවා ඒකට ඒ ළමයා සම්පූර්ණ විස්තරය කියලා කියනවා. මෙයාගේ වැඩක් කරන්න ගියාට පස්සේ තමයි මට වීරිය ඇති උනේ, පෞෂත්වය ඇති උනේ. මේක කර බලන්න ඕන කියලා තේරුනේ. එතකන් මගේ ගුරුවරයා ප්‍රයත්න කරලායි මම මේකට ගෙනිච්චේ. ඒ වෙලාවේ මං කිව්වේ බෑ කියලාමයි. මට මට ජීවිතයක් නැහැ. මම ඉතින් වැරදුනා. ආයෙ හදන්න බෑ කියලා. ඉතින් අන්නේ ඒකට කියනවා මිච්ඡා වායාමයේ කියලා. කිසිම හැකියාවක අඩුවීමක් වෙලා නැහැ. හැබැයි හිත කියනවා බෑ කියලා. ඉතින් මේකට බේත් නැහනේ. ගමේ තොටේ කියන කවොඩ තකතිරුකම කිය. මොඩකම. එහෙම දෙයක් අත්තරදුනයි කියලා මනුස්සයට මොකුත් වෙන්නේ නැහැ. හැබැයි ආයේ උත්සාහයක්වත් කරන්නේ නැහැ. මම ඒකට කියනවා මිච්ඡා වායාමයි කියලා. ඉතින් එහෙම කෙනෙකුට ඒත්තු ගන්නට දවසක් උත්සාහ කරලා බලපන්. පුහුණු කරපන්. ආයේ ගන්න පුළුවන් කියන එක. ආන්න ඒක තේරුම් කරලා දෙන්න. තේරුම් කෙරුවට පස්සේ යාටම තේරෙන්න මම මේ කරන ක්‍රමේ හරි මගේ පෞරුෂත්වයේ තියෙනවා. මයි ළඟ වීරත්වයේ තියෙනවා. මට මේකට හැකියාව තියෙනවා. මට භව සම්පත්තිය තියෙනවා කියලා තේරුම් කරලා දෙනවයි කියන එක අපේ අම්මලා තාත්තලා කවදාකවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ PhD එකක් ගත්තොත් මේක හම්බ වෙයි. කාර් එකක් ගත්තොත් හම්බ වෙයි. ලාභ සත්කාර සිලෝක හම්බුනොත් හම්බ වෙයි. මොන જાති දුන්නත් මේ බැරි එකට බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරි මලේ බෑ බෑ බෑ. මේ පෘථග්ජනය කියලා කන්න එහෙම තකතිරෝ જાතියක් නිසා සරුවචනංශී බුදු වුණාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ අහලා ඇති. මේ විශාල ප්‍රයත්නේ ජයගත්තට පස්සේ එහෙම නැත්නම් ඒ සාධුඥතා ඥානෙ ලැබුවට පස්සේ ඉතල තියෙනවා කාටවත් කිව්වට කිසි කෙනෙක් ඔක්කොම ලේසි ක්‍රම හොයනවා. ඔක්කොම බලනවා ක්ෂණික ඉන්දියාප්ප. 18 මාසේ පොල්. එහෙම නැත්නම් හදිස්සියේ මොනවද ලබා ගන්න තියෙන ක්‍රමවලට මැරෙනවා මිසක්කා ෂෝට් කට් හොයනවා මිසක්කා පාර යන්න කවුරක්වත් නැහැ. ඉතින් නිකමට හිතන්නේ මහා කරුණ වැත්තා වූ මහා සර්වඥන් වහන්සේ මේ බුදු වුණාට පස්සේ මේ මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකම් මොකක් හරි ඔළුවේ තියාන තැවි තැවි නිකතල්ලේ තියාන නෑ බෑ කීක ඉන්නේ જાතිය කොහොමනම් වීරියක් ඇති කරලා දෙන්නේ ඔක්කොම තියෙනවා ඒගොල්ලෝ ගාව ඒ කුසලතාවේ තියෙනවා manussත්ව ප්‍රතිලාභයේම පිනක් ක්ෂණ සම්පත්තියේම පිනක් බුද්ධෝත්පාද කාලෙම පිනක් නමුත් කතා කෙරුවොත් බෑ කියලා නිකේ මොනවාරි යවුවොත් එහෙම ওই අඹුලාවේ භාවනා කරන දැන එහා පැත්තේ එළු ගාලක් තියෙනවා. ඉතින් එළුව කමට අංශුද්ධ කරන බෑ බෑ බෑ කියලා මං කියනවා හරි ඌට නම් කමට අංශුද්ධ වෙලා බෑම තමයි. කවදාකවත් පුළුවන් හා කියන්නෙත් නැහැ මොකක්වත් නැහැ. මේ කමටහන් වාර්තා කියවන එක නම් අහන්න බෑනේ හැම එකේම ප්‍රශ්න. මොනවා කරන්න ගියත් භාවන ලැබෙන හැම ප්‍රතිඵලයක්ම ප්‍රශ්නයක් කරගන්න. අපේ මොලේ විතර කඩප්පුලි නොකෑමන දහවදුරා පට්ටබදුර එකක් නැහැ. ඉතින් ඒක එහෙව් තියෙද්දි ඒ කියන්නේ අපිට හම්බෙන හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගන්න. අවුලක් කරගන්න. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතනවා. ඉතින් එතකොට බලනකොට බුදුජානනාංශේ කම්මැලි වුණා වගේ මේ කියලා දෙන මාසය කම්මැලි වෙනවනේ. එහෙම වෙන්න බෑ කියලා බුදුන් පඬිස්වාංශ කියනවා. ඒ පිරිසට තාම තේරෙන්නේ නැත්නම් මට පුළුවන් හැකියාව තියෙනවා. තාම මගේ හැබැයි එළියට දකින්නේ ප්‍රශ්න ඒක කියාගන්න තේරෙන්නේ නැහැ කියලා. කමඨහන් වාත හරියට ලියන්න බෑ කියලා. 100ට 100ක්ම වැරද්ද ගුරුවරයා ඇතේ කියලා. ගුරුවරයා දැනගන්න ඕනේ පිරිසකේ ස්වභාවය එහෙම තමයි. ඔක්කොම එළුව තමයි. ඒ වුණාට ඒගොල්ලන්ට ක්‍රමවිදි හොයලා ආප්තෝපදේත හදලා නිදර්ශන කියලා වැරද්ද හදලා දීලා ලක්ෂ කෝටි වාරයක් කියලා කියලා කොහොම හරි මේ මනුස්සය හැකි සංඥාවට දාන්න ඕනේ. අන්නේ හැකි සංඥාව එහෙම නැත්නම් මේ ආරම්භ ධාතු කියන්නේ නික්කම ධාතු වීරිය කියන එක පුද්ගලයා සම්පූර්ණයෙන්ම අඹනවා. පුද්ගලයා සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. පෞරුෂත්ව ලක්ෂණ වෙනස් කරනවා. රුචි අරුචිකම් වෙනස් කරනවා. කර්ම ශක්ති වෙනස් කරනවා. ඇබ්බැහිය වෙනස් කරනවා. ජීවන රටාව වෙනස් කරනවා. ඉතින් ඒක මේ පුරිම වන්නේ ස්වාමීන් වහන්සේ සමන්නාතික තියෙන මහා ප්‍රඥාත්වය අරගෙන කියන එකට ගුරුවරයා තනිකර බා කියන්න ඕනේ කියලා. හැබැයි ඒ ශිෂ්‍යයාට හැදෙන්න ඕනකම තියෙන්න එහෙම නැතුව කරන්න බෑ. ඉතින් හැදෙන්න ඕන වුණාම නිකන් ඕන වෙලා බෑ. එතකොට ඌ ලිපේ තියලා රත් කරලා උණු කරලා කෝවේ දාලා වක් කරලා මයිල් ගලවලා දත් ගලවලා වලිගේ කපලා කුර ගහලා අම්බල ගන්න වෙනවා. නැත්තුව නිකන් මේ උරතල් කර කර පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා තියලා කරන්න බෑ. ඉතින් ඒ සමය මැද හරිය යනකොට වම්මනේ දානවා, දඟලනවා, පිස්සු හැදෙනවා, ගහ ගන්නවා, ලබ්බෙත විලිවාගේ. දෙන්න දෙනෝ දෙන දෙන දෙන දෙන්න දෙනෝ තමයි. ඉතින් එතකොට ගුරුන්නාන්සලා තුන මේ අනික් වගේ දේ ලේසියෙන් කරන්න බෑ. අර මුල් අවස්ථාවේදී අපි පොඩ්ඩක් දීලා බලනවා. නමුත් හරියාගෙන එනවනම් ආයේ මොනක්වත් නැහැ කට උතර නැතුව රත් කරලා උණු කරලා කෝවේ දාලා හදන්න වෙනවා. අන්නේ කෝවේ දාන කොටස තමයි ඒ නික්කම ධාතු වීදිය කියලා කියන්නේ. ඒ අනික්මෙන්ට ලෑස්ති අම්මා අප්පත් අතරින් කැමති. නිශ්චල චංචල දේපල අතහරින්න කැමති, රුචි අතහරින්න කැමති, සංසාරික ලක්ෂණ අතහරින්න කැමති, පෞෂත්ව ලක්ෂණ අතහරින්න කැමති, ශාසනයට යන්න කැමති. අන්න මේ හැකියාව හැම කෙනෙක් ගාම තියෙනවා. කිසිම කෙනෙක් නෑ කියන්න බෑ. වරද්දාගත්ත කෙනා ළඟවත් නැත්තේ නෑ. අපි කිව්වත් පව් කරපු කෙනා වරද ප්‍රශ්නයක් නෑ. හදලා දෙන්න පුළුවන්. ඉතින් ඇතිවෙන මේ වෙනස ජීවිත පරිවර්තනය කිසිම ආගමක දේව නිර්මාණවාදයක කිසිම දෙනක හැකියාවක් නැහැ. ඒක වෙනස් කරන්න ඒක දෙවියන් වහන්සේ විසින් කරන ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් වෙනස් කරන්න බෑ. සරුවචනංශයේ මේ කියන අනිවාර්යම අනිත්‍යයක් තියෙන්නේ. ඔය සියලු වැරදි මකන්න පුළුවන්. ඒක ස්නායු වෛද්‍ය විද්‍යාව කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි අපේ මොළය හෝ අපේ චින්තනය ස්ථාවර එකක් නෙමෙයි ඒක අඹන්න පුළුවන්. ඒක ප්ලාස්ටික්. අපි ළඟ තියෙන මෙත්තෙහි ගති. අපි ළඟ තියෙනවා මහා මෝඩ තකතිරු අම්මිය මරි ගති. ප්‍රශ්නයක් නැහැ. අඹන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. හැබැයි දෙපැත්ත කැමති වෙන්න ඕනේ. ඒ දෙපැත්ත කැමති වෙනකොට මෙතෙක්කල් අපි පශ්චාත්තාප වෙච්ච හැම කරුණක්ම උනන්දුකාරක කරුණක් බවටපත් වෙනවා. අපි මෙතෙක්කල් අයියෝ බලන්නකෝ මට වෙච්ච දේ කියලා දෙවියන් වහන්සේ ළඟට යනවා. බෝධිය වටේ කැරගෙනවා. පිරිත් නූල් ගැට ගහනවා වැඩ ගොඩයි. ඒ හැම එකකින්ම තේරෙනවා මේකේ වෙන්නේ මානසිකත්වයේ වැටෙනවා. හීන වෙනවා, දීන වෙනවා. නමුත් මේ නික්කම ධාතු වීර්යය රැඳේ හීන දීන ගති මොකුත් නැහැ. මමමයි මේකට පිළිතුර දෙවන්නේක් නැහැ කියලා තේරෙන පටන් ගන්නවා. එතෙන්ද එනකම් ਸਰුවත්‍යංශයෙන් පෙන්වන මේ කුසීත වස්තු අටක්. කුසීතයා නිතරම ඉදිරිපත් කරන වස්තු අටක් තියෙනවා. ඒ මනුස්සයා මේ සම්මා වායාමයට යනකොට මේ මිච්ඡා වායාමයේ අතහැරලා සම්මා වායාමයට යනකොට මේ කුසීත වස්තුවට විරියාරම්භ වස්තු බවට පත් වෙනවා. මේ ඉස්සර චර්චුරු ගාපු දේවල් ඉස්සර මේ පිහිට සරණ පතපු දේවල් මොනම දෙකටවත් කිසිම කෙනෙක් අවශ්‍ය නැහැ. මට මේක තනියම කරගන්න පුළුවන් කියලා මම මෙතනදී වීර්ය ආරම්භ කරන්න ඕනේ කියලා කුසීත වස්තු විරියාරම්භ වස්තු බවට පත් වෙනවා. ඒක නිසා බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනක ලෝකෝත්තර නැත්නම් මේ විශ්වගත ධර්මයක් අපිට ලෙඩක් වෙන්නේ ඉස්සර වෙලා කුසීතයා අපෝ භයානක ලෙඩක් එන්න හදන කියලා කල්ැතුම කියලා බුදිය ගන්නවා ඇඟ අමාරුයි මට මෙහෙම දැඟලුවොත් එම ලෙඩේ වැඩි වෙන්න පුළුවන් කියලා කල්ැතුම කියලා බුදිය ගන්නවා ඒක ලෙඩේ සනීපෙච්චාම කියන තාම හරියටම සනීපමදි ඒක නිසා ටිකක් බුදිය ගන්න ඕනේ කියලා ඒ ලෙඩ සනීප වුණාට පස්සෙත් හේතුවක් හොයනවා බුදිය ගන්න ඒ වෙනුවට බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා විද්‍යාරම්භ වස්තු තියෙන එක නා මේ ලෙඩෙන් මම මැරලා යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මැරෙන්න ඉස්සර වෙලා මම මේ වැඩේ කරගන්න ඕනේ කියලා ලෙඩක් වෙන බව දැනගත්තාම වෙන්දට වැඩිය කැසපට ගහගෙන අමුඩේ තද කරගෙන නිතර භවනා කරනවා. ලෙඩ වෙනකම කුසීත වස්තුවක් කරගන්නේ මේක ඉතින් කාටවත් උදව් කරන්න බෑනේ ඊට පස්සේ ඉතින් ආය මට කන්න බැන්න වෙන කෙනෙක් කෑවට හරියනොයි නෑ මම්ම කන්න කන්න බෑ. එපා වෙලා. අතපය කොර වෙලා. මේක විරි ආරම්භ වස්තුවක් කරගන්න. යම් හේකි මරුන් නැත්තම් සනීප වුණාට පස්සේ ආ දැනගන්නවා උග්‍ර වේද භාවනා ලෙඩ වෙච්ච වෙලාවේදී මට හරියට වෙලාවට කාලසටහන කරගන්න බැරි වුණා. ඒ වගේ අතවාසිය අල්ලන්නත් එක මම වෙනදට වැඩිය භාවනා කරන්න ඕනේ කියලා ලෙඩ සනීප වුණාට පස්සේ විරි ආරම්භ කරනවා. ආරම්භලද වීර්යය ඇතුව. බඩගිනි උණයි කියලා. ඉතින් අල්ප දෑන්නක් ගහගෙන කුසී ඇඳට වැටලා බුදියට ඉන්නවා. මොකද හේතුව බඩගිනි. ඊට හොද්දට බඩ පැලෙන්න කාලා කියනවා දැන් කෑම තේ. කෑවට පස්සේ වැඩ කරන්න හොඳ නැහැ. ඊට ගිහලා ආයෙ බුදිය ගන්න. ඒ නිසා කියනවා ලංකාවට ওই බෝම්බ ගහමින් හරි ගැහුවේ හරියට වෙලාවට 10ට ගහන්නේ. බෝම්බ ගහනකොට ඔක්කොම මොන්න බරපතල වැඩ තිබ්බ තේ එකක් පොඩ්ඩ බඩ නතර කරන්න. හමුදාවත් වැඩ නතර කරන ඔක්කොම ලෙන්නේ මේ මේ තේ බොණ්ඩ ඕනේ. හරියට ගැහුවේ 10ට මේ දැරි. අපි 9 10 භාවනා කරන නිදහස් මන්දිරේ කට්ටියම ගිහිල්ලා. නැගිටට පස්සේ ගෝවා කට්ටිය විසිරවන්න බෝම්බ ගහනවා කියලා. ඒ වුන් දන්නවා හරියටම 10 වෙනකොට කට්ටිය මොන්න වැඩ තිබ්බත් තේකක් බොන්න නතර කරනවා. යුද්ධ කෙරුවත් නතර කරලා ගෙතනවා. හතුර ගැහුවට ඒක වෙනම දැනෙන ගහනවා ගහනවා 10ට. කෑමෙන් පස්සේ අම්මෝ කොහොමඩක් කරන්න බෑ බුදියන්න. ඉතින් මේ විදිහට අපි හැම වෙලාවෙම කාලසටහනේ ඒක බඩගින වෙලාවට ඉස්සලා ටිකක් බුදියන්න ඕන බඩගින්නෙන් පස්සේ බුදියන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඔබට ඔච්චර හොඳට බඩගින්න දැනෙන්නේ සතිය තියෙන නිසා. ඒ නිසා මේ සතියේට බඩගින්න දැනෙනකොටම දැන් සතිය පිහිටියා. ඒකට කියන්නේ ඉන්ටරොසෙප්ෂන් කියලා. ඉන්ටරොසෙප්ෂන් කියලා කියන්නේ මේ ස්නායු පද්ධතිය තියෙනවා ස්වභාවිකකරණයක්. ඒකට බඩගින්නක් කෙනකොට මුත්‍රා බරක් කෙනකොට අසුචි බරක් කෙනකොට නිදිමතක් කෙනකොට මොන වැඩ තිබ්බත් දැනුම් දෙනවා. පොඩි ළමයටත් දැනුම් දෙනවා, ලොක්කටත් දැනුම් දෙනවා, බෝලයටත් දැනුම් දෙනවා, ගුරුනාන්තරට දැනුම් ඉන්ටරොසෙප්ෂන් කියලා මේ ස්නායු පද්ධතියේ තියෙන සර්කිට් එක. මේක හොඳට වැඩ කරන්න පටන් ගන්නවා සතියට ආපු ගමන්. දැන් සතිය නැත්තම් කක්කපරතියෙදිත් ඔන්න වැඩ කර කර ඉන්නවා. චූබරතියෙදිත් යන්නේ නැහැ. ඉතින් හෝටල් එක වැඩ කරන මැනේජර් කෙනෙක් මට හම්බුණා අය ඔටාවා ගිය වෙලාවේදී ඌ කියනවා භයානක ලෙඩක් ආවා මොනම දොස්තර කෙනෙකුට අල්ලන්න බෑ. බොරණලු බෙහෙත් හරියන්නේ නැහැ මේ රත්නපුර වෙත්තේ මිනිස්සේ. ඒ මොකද එයාගේ හෝටලේ යා මැනේජර් මේ කවුන්ටරේ ඉන්න මිනිස්සයාට අමුත්‍යක් ආපුවාම එයාට සාදරව කතා කරලා පිළිගන්න දන්නේ නැතිලු. ඒ නිසා මැනේජර් යනවලු කවුන්ටරේට. ගිහිල්ලා එනකොට ඉවර කරලා දැන්චු කරන්නම් කියලා යනකොට තව එනවලු විසිට කෙනෙක්. මේ ඇයි නතර වෙලා එයත් බාර ගන්න. ඒක ඉවරලා යන්න හදනකොට ආයෙත් විසිට කෙනෙක් යනවා. ඉතින් ඉන්නවලු ඉන්නවලු ඉන්නවලු මේක පැලෙන තරමට යනකම් බර තියනවා යාගන්න විදියක් නැහැ. කවෙලාට කක්ක කරගන්න විදියක් නැහැ. ඒ ડોක්ටර් අහලා අහලා අහලා අහලා කිව්වලු ඔබට ලෙඩක් නැහැ. ඔබ මේ මූත්‍රා හිර කරගෙන ඉඳලා අසුචි වේග හිර කරගෙන ඉඳලා ආපු ලෙඩක්. මොකටද මේ සල්ලි හම්බ කරන්නේ? සල්ලි හම්බ කරන්න කන්නේත් නැහැ බොන්නේත් නැහැ වැඩ කරනවා. ඒ වගේ බඩගින්නක් හරියට දැනෙනවා නම් කාට හරි ඒක මේ ස්නායු පද්ධතියේ දක්ෂකම. ඒ සතිය පිහිටවපු ගතිය. ඉන්ට්‍රොසෙප්ෂන් කාගෙන යනකොට දැන් ඇති කියලා කියන්නේ ස්නායු ක්‍රියාවලියක්. අවදි මනුස්සයාට බඩ පැනකම් ගන්න ඕනේ නැහැ. කාගෙන යනකොට චත්තාරෝ පංච ආලෝපය අබුත්වා උදකම්පී වේ. තව බත් පිටවල් හතරක් ඛණ්ඩ ඉඳ තියෙද්දී වතුර ටිකක් බීපන් කියලා සාරිපුත්‍ර ස්වාමීන් අපට කියනවා. අපේ මිනිස්සෙක් ඇටෝම් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා මූ කාලා කාලා වැඩිකමට මේ මේ කිස්මුරුත්තේට ඇවිල්ලා වෙද මහත්තය ළඟට ගියාට පස්සේ කිව්වලු මොකද කිව්වේ ඈවදොත් වෙද මහත්තු බොහොම හරි දැන් නම් හුස්ම ගන්නත් බෑ නිදා ගන්නත් බෑ ඒක කිව්වලු ඇඟිල්ල ගහලා දිව පල්ලයට තද කරන්න කියලා වමනිය කියලා අයියෝ පිස්සු කතා කරනද ඇඟිල්ල ගහන්න ඉඩක් තිබ්බනම් කැබුල් කෙලි ටිකක් කනවනේ ඒකත් කාලා ආවේ ඇඟිල්ල ගහන්න ඉඩක් නැහැ කිව්වා අපි කන්න ගියාම එහෙමයි මොකද සීමාව නැහැ කාපිරිය ඇටෝම් ගියා වගේ ගෙදර ගියා වගේ කනවා කුසීත වස්තු තියෙන එකනා ඒක හේතුවක් කරනවා කන්න ඉස්සෙල්ලත් කායවට පස්සෙත් භාවනාව පැත්තක තියෙන. මේක කෑම වේලාව කියලා. භාවනා කරන එකට කෑමට ඉස්සෙල්ලා සතිය, කෑම කන්නේ සතියෙන්, කෑම ඉවර කරන්නේ සතියෙන්. අපි සතිපාසලේ ළමයින්ට කෑම කන හැටි වීඩියෝ පටියක් හදලා කියලා දෙනවා. කියන ඇත් දෙක වහගෙන අත දිගාරින් ඉඳී කිය. ඔය අතේ මොන හරි කියයි බලන්න එපා. අත ගාලා බලන්න. හයිය දෙයක්ද, හතරක් දෙයක්ද, මෙලෙක් දෙයක්ද කියලා අතින් බලන්න. ඊට පස්සේ නහයට තියලා බලන්න කියනවා. මේක සුවඳ දෙයක්ද මොන සුවඳ? ඊට පස්සේ කනට තියලා පොඩි කියලා සද්ද අහන්න කියනවා. ඊට පස්සේ කියනවා දිව දික් කරලා දැන් බලන්න කියනවා අත ඇරලා අත ඇසරලා ඒ අතේ හිතපු දෙයමද තියෙන්නේ. ඊට පස්සේ දිව කොනක තියලා රස බලන්න කියනවා. ඊට පොඩ්ඩක් හපලා බලන්න කියනවා. එතකොට මේ කෑම ඉන්ද්‍රිය හයෙම සිද්ධ කරනවා. අපි සමහරලාට බත් බුසලක් විතර කාලා දන්නෙත් නැහැ කෑවද කියලා තව ටිකකින් අහනවා බත් කෑවද කියලා. ඒ තරම් මේ කෑම නිසා කුසීත කරනවා අපි. නමුත් ඒක විරි ආරම්භ වස්තුවක් කරගත්තට පස්සේ යාට තියෙන මේ ජීවත් වෙන්න කනවා මිසක ඛණ්ඩ ජීවත් වෙන්න එපා. ඒකට කියනවා දිවෙන් සිය දිවිනසා ගැනීම කියලා. ඔබ කොන්න තරම් දිනු රටවල් වල සෙනගක් ඉන්නවද? කෑපත රෝගේ, obesity. බුදුමාකාර මහතයි. ඒත් කනවා. ඉතින් ඒගොල්ලන්ට මේ සතිය දුන්නා නම් කැමරට ඉස්සලා සීය පීඩපන් කනකොට සීය පීඩපන් කැමරෙන් පස්සේ කියලා එයාට විරි ආරම්භ වස්තුවක් වෙනවා හොඳට කය කර්මන්නේ වෙන්න පටන් ගන්න. මේක බුදුහාමුදුර අපිට උගන්වනවා. මේක බුදුරජාණන්සේ දේශනා කරන්නේ ආහාරයේ භෝජනේ මත්තඤ්‍යතාවය කියලා ඒක බුදු ගුණයක්. Tamange සෞඛ්‍යයට ගැළපෙන ආහාර ටික මෙච්චරයි. ඒක දන්නේ නැත්නම් හැමදාම පොලිමේ තමයි බෙහෙත් පතක් විතර ගිලිනවා. හැමදාම පොලිමේ ඉන්නවා. හරි සන්තෝසයි කියන්න මට තියෙන මේ ධනපති ලෙඩක් මේ ඩයබටිස් අපේ අම්මටත් තිබුණානේ. මටත් තියෙනවා. ඒක ධනපති ලෙඩන්නේ. මට මේ මේ මේ කොලෙස්ටරෝල්, බසර් එක, පෙසර් එක, පෙසර් පොලිමේ ඉන්නවා, පෙසර් පිටි ගන්නවා. ඉතින් හරි සන්තෝෂෙන් තමයි අර පෙති ගුලිය පෙන්නලා බලනකො මම මෙච්චර බේත් පෙති බීලා තමයි ඉන්නේ කියලා. කියන්න ප්‍රමාණය දන්නේ නැහැ. විදි ආරම්භ වස්තු තියෙන එක නා කෑමට නැහින්නේ නැහැ ප්‍රමාණය ගන්නවා. නැති මනුස්සයා කෑමෙන් නැහිනවා. ඒ වගේම ගමනක් යන්න තියෙනවා කියලා. කල්ැතුම් වැඩ බහා තබලා බුදියගන්න. ගමන ගිහිල්ලා ඇවිල්ලා අප්පා කොන්දේ අමාරුයි හරි අමාරුයි නිදා ගන්න දන්න කියලා බුදියගන්න. සරුවචනන්සේ ගමනක් යන්න ඉස්සෙල්ලා ආනන්ද සාංශේ දැනගන්නේ වින්දට වැඩිය පිඩු හතරක් විතර වැඩිපුර ගන්නවලු. පිටු හතරක් අරගෙන වෙන්දට වැඩිය සක්පම් කරනවා දන්නවනම් ආනන්ද සංශය දන්නවා මාස 9ක ගමනකට සූදානම් වෙන්නේ කියලා. බස් පවාරණය කරාට පස්සේ වස්තුම් මාසෙ පස්සේ ආය වාස් ඇවිදලා ඉන්නේ ආයෙතෙන්ද මාස 9ෙම ඇවිදලා. සමහරට මාස 8 ඇවිදින වෙලාවල් තියෙනවා. මාස මාස 7 ඇවිදින වෙලාවල් තියෙනවා. එතකොට දැනගන්නේ ගමනට සූදානම් කරන්නේ ගන්න බත් පිටු පොඩ්ඩක් වැඩි කරලා සක්මන වැඩි කරනවා. ඒ සක්මන කරනකොට ආනන්ද සෝන්සේ කට්ටියට කියනවා මෙදාපාර සරුවත් යනවාන්සේ දීර්ඝ චාරිකාවක් යන්නේ කියලා. ඔය විටමින් B12 එක තමයි සාමාන්‍යයෙන් සත්තු එක පරිසරයකින් අනිත් පරිසරයට යනකොට අපි දෙන්නේ. ඒ පරිසර හැඩ ගැහෙන්නේ විටමින් B12 එක. B12 එක දීපුවාම ওই උෂ්ණ සීතලන වුණාවත් ඇඟ ටිකක් කර්මන්නේ වෙනවා. ඔය සැර බෙහෙත් දෙන්න ඉස්සලා සත්තුන්ට විටමින් B12 දෙනවා. ওই සත්තුන්ටත් ඒකම තමයි දෙන්නේ. මේ සක්මන කියලා කියන්නේ විටමින් B12 එක තමයි. ඕනේ ගමනක් යන්න ඉස්සෙල්ලා හොඳට සක්මන් කරලා ගමන යන්න පටන් අරගත්තොත් ගමන යන්න ඉස්සෙල්ලා ඒ ගමනේදී ගිහිල්ලා ආවට පස්සේ කවදාකවත් වෙහසක් නැහැ. කියන්නේ වෙහස නැතුව නෙමෙයි වෙහස අඩු වෙනවා. ඒ නිසා ගමනක් යන්න තියෙන කෙනා විරිය ආරම්භ වස්තු වශයෙන් හොඳට කය සකස් කර ගන්නවා සක්මන් කරලා. එහෙම නැතු මේ බුදියන් ඉඳලා නෙවෙයි. ඇයි ඒ විදිහට නිින්දට පස්සේ, කැමරට පස්සේ, ගමනට ඉස්සලා පස්සේ අනිතික සීත ඍතුවට කලින් සහ සීත ඍතුවට පස්සේ. ඒ සීත ඍතුවේ එන්නේ ඉස්සලම දරල හැත්ති කරන උදුනපත්තු කරන ඉතින් කුසු මේ උදුන ගා බුදියගෙන ඉන්නවා. දැන් සීත එන්නේ ඉස්සලා. සීතාවට පස්සේ ඒකම ලැග්ගෙන ඉන්නවා. විරියාරම්භ කරන කෙනා මේ ලංකාවේ ලියවිච්ච කතාවක් තියෙනවා. ඒ හාමුදුරුවෝ ආගන්තුකෝ ඇවිල්ලා තියෙනවා අනුරාධපුරේට. ආවට පස්සේ බුදුමාකාර උෂ්ණයිලු. ඉතින් අර පුංචි ආගන්තුක හාමුදුරුවෝ පිළිගන්න හාමුදුරුවෝ ආගන්තුක සත්කාර කරන එකන අර ස්වාමීන්ට කුටියක් හදලා දීලා කියලා තියෙන අවසරයි ස්වාමීන් උද්දික ගමනක් ගිහිල්ලා ආවේ. ඒ නිසා ඔබ වහන්සේ මේ කුටිය සැප විහරණය කරන්නේ. අර හාමුදුරුවෝ එළියට ගිහලාට පට්ට අවුවේ දාඩිය දාගෙන භාවනා කරනවා. පොඩි ආමතුරන් තේරෙන්නේ නැතිලු. මේ මේ කුටි විවේකේ තියෙද්දි හෙවණ තියෙද්දි මේ ආමතුර පාවිච්චි කරනවා. හොද්දටම රෑ. සීතලේ ඉන්න වෙලාවෙත් ගිහිල්ලා කිව්වලු මේ බෙඩ්ෂීට් තියෙනවා, කුෂන් තියෙනවා. මේකේ පෙරවන භාවනා කරන්න. බුදිය ගන්නේ. ඉතින් අර ආමතුර හොඳට මීඩියට ගිහිල්ලා ගැහි ගැහි ඉන්නවලු. ඉතින් පොඩි ආමතුර පස්සේ තියෙන ලොකු ආමතුර කෙනෙක් ආගන්තුක සාන්ත වැන්දලා ඇහුවලු. මේ ස්වාමීන් වහන්සේ ඇයි මෙච්චර මේ පහසුකම් තියෙද්දි මේ අවුවේ තැවෙන්නේ? ඇයි මේ පහසුකම් තියදී ඔබ වහන්සේ සීතලේ ඉන්නේ කියලා. ඊට පස්සේ අපි නම් සීතලට අවුවට බයයි. ලෙඩ වෙනවා. එනේ මාත් බය නිසාම තමයි ඉන්නේ. මේ ආත්මේ නිවන් දැක්කේ නැත්නම් ඌට වැඩිය උෂ්ණ තියෙන අපායට යන්න වෙන්නේ. ඒ නිසා මේ උෂ්ණ විඳින්න පුළුවන්. මේකේ සැප විඳලා ඉඳලා මැරිලා ගියොත් අපායට ගියාට පස්සේ ඌ තර්මල් කන්ට්‍රෝල් එක කරන්න හම්බ වෙන අන්තක විදියයි තියානින්න හම්බ වෙන්නේ නැහැ. යම රජුනෝනේ ඇඩ්ජස්ට් කරන්නේ. ඒක නිකම්ම වාෂ්පීකරණය වෙනවා. මට ඒක දැනෙන නිසා මම මේ අවුවේ භාවනා කරනවා කිව්වා. සීතලේ අමාරුව මම දන්නවා ආයස්මුතුන්. වැඩි වෙලා හරි මේ විදිහට අපායට යන්නෝ සීත නර්කය කියලා එකක් තියෙනවා. පුදුමාකාර සීතලයි යනකොට මැරෙනවා. ආය උපදිනවා. ආය මැරෙනවා. ඒකට බය නිසා තමයි මම මේ සීතලේ භාවනා කරන්න කියලා. ඊට පස්සේ පොඩි ස්වාමීන් වහන්සේ කතාව අද අටුවාවට ගිහිල්ලා තියෙනවා. මේ සීත එන්නේ ඉස්සලා උස්නේ එන්නේ ඉස්සලා මේ දඟලන දැඟලිල්ලයි පිටිආරම්භ වස්තු කරන එක නම් මේක පරීක්ෂා කරලා බලනවා මම බැරි වෙලාවකත් මේ ජීවිතේ නිවන් දකින්න නැතුව ගියොත් මොන වගේ තැනකට යයිද කවුද දන්නේ එතෙන්දි ගියාට පස්සේ අපිට මෙහෙමවත් හදාගන්න බැහැ අතන මේ සීතට කාමරේ පෙනිපිනිනේ මේ සීතේ එළියේ ඉන්නේ කැමතිලාක යන්න පුළුවන් නේ කාමරේට මේ උෂ්ණ පට්ට අවුවේ ඉන්න ගමන් හෙවන පෙනිපෙනී යන්නේ නැහැ විරියාරම්භ වස්තු අපායට ගියාට පස්සේම කවුරුත් ඇවිල්ලා කියන්නේ සරයි නේද? යා කන්ඩිෂන් එක දාලා දෙන්නද? ෆෑන් එක දාලා දෙන්න? එහෙම කවුරුත් නැහැ. බලාපොරොත්තු වෙන්න එපා. මේ කට්ටියම හැබැයි හම්බෙන්න පුළුවන් ගියාට පස්සේ. කැබිනට් මීටින් එහෙම්ම තියනලු අපායි. ඔක්කොමල යන්නේ එහෙනේ. ඉතින් ඒ නිසා ඒ විද්‍යාරම්භ වස්තු දන්න මිනිස්සයයි විද්‍යාරම්භ නැති මිනිස්සයයි හොඳට තේරෙනවා පිටසක් එක වැඩ කරනකොට කොච්චර මිනිස්සු ශරීර ආසාවද කියලා. කොච්චර මිනිස්සු බුබ්බඩද කියලා. කොච්චර මිනිස්සු ෂටද කියලා. කොච්චර මිනිස්සු මායාවිද කියලා. ඉතින් ඔය වගේ ෂට මායාවී කුසීතකම් තිබුණා නම් අනුරාධපුර වගේ රාජධානියක් හදන්න හම්බෙන්නේ නැහැ නේ. මොකද අනුරාධපුර රාජධානිය හැදුවේ වාල්ලිය දෝලා නෙවෙයි. ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන්. ඒ මිනිස්සු බොහොම දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුගේ ගෙදර කවදාකවත් හදාගන්නේ නැහැ. එහෙමනම් රටේ තියෙන බෑ ගොයල් ගොඩක් එකක්වත් නැහැ. තියෙන්නේ ස්ථාන විතරයි. රජමන්තුර තියෙනවා ස්ථානේ තියෙනවා. ඒ මිනිස්සු ඉඳලා තියෙන ඉතාමත්ම පොළොවේ. හැබැයි යෝධ බල යෝධ වීරිය තියෙනවා. සාසනික වැඩක් ආපුවාම කරදෙන හැටි බලනකොට දැන් අපි ඒක පෙන්න පෙන්න සුද්දන්න කීයක් හරි හම්බ කරගන්නවා මිසක්කා. දැන් මෑත කාලේ මොනක්ක පෙන්වන්න දෙන්නේ නැහැ. අපි මේ නටබුම් පෙන්නලා ජීවත් වෙන අම්මන જાතියක්. අතීතේ කන જાතියක්. අතීතේ කනවා කියන්නේ කක්ක කනවා කියන්නේ. පුරාණේ වළඳන જાතියක්. එදා මේ වී වේලක් වී පැදුරක් වේල ගන්න බැරි තරම් රහතන් වහන්සේ ඉඳලා තියෙනවා. එකම සංඝයා කෙනෙකුට හරි ඇඟිලි දික් කළා කියන්න බැරිලු මුන්නාංශේ ආර්යයන් වහන්සේ නමක් නෙවෙයි කියලා. ඉතින් අපි හිතනවා ඒක මෛත්‍රී බුද්ධ ශාසනය ආයෙත් එයි. අපිට අන්දා ස්කෝලර්ෂිප් එකකින් වගේ ගියාට පස්සේ අපිටත් ඔන්න සෝවාන් වෙන්න වෙයි. අපිටත් අරක නෑ. මේ මිච්ඡා වායාමේ සම්මා වායාමයක් කරකට දැන් බැරි නම් කවදාකවත් බෑ. ඉතින් ඒ නිසා ඒකට ක්‍රම දෙකක්. ඒ බුරුමේ පන්සිංශ උගන්වනවා. තමන්ට තේරෙනවා නම් භාවනා කරනකොට කම්මැලිකම, එපා වෙන ගතිය, නීරස ගතිය, බය, අසරණ ගතිය. ඒක මේ භාවනාවේ දියුණු ලක්ෂණයක්. නැත්තම් භාවනා ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම අත්දකින්න ඕන එකක්. ඒ නැත්තම් මේ ජවනිකාවේ මේ නාඩගමේ එක තැනක්, එක සම්දිස්ථානයක්. ඒක මේ ආරම්භ ධාතු වීර්ය නෙවෙයි. ඒක මේ ගෙවල් දොරේ යන බත් කාලා බුදින කට්ටියට හම්බ වෙන එකක් නෙවෙයි. භාවනා කරන කෙනාට හම්බ වෙනවා භාවනා කරගෙන යනකොට බොහොම වෙහෙස කර තැන, කම්මැලි තැනක්. නිපා කරන තරක් නීරස තැනක් අනේ නදකින් මොකට භාවනා කරන්න ආවද කියලා හිතෙන තැනක් තියෙනවා. ආන්නේ කෙනකොට උපක්‍රම දෙකක් ඒ සාංශ කියනවා. ඒක පරියංකේට ඉස්සරලා ඒක දැනෙනවා නම් ඉඳ කරන වෙලාව තමයි එපා වෙනවා අප්පා බෑ කියලා හිතනවා නම් සක්මන් කරන්න කියනවා. පරියංකේට ඉස්සලා නම් සක්මන. පරියංකේට ගියාට පස්සේ බෑ කියලා හිතනවා නම් මෙනෙහි කරන්න කියනවා. විතක්කේ. මේ තීන මිද්ද කියන නීවරණය කුසීතකමට pāli භාෂාවෙන් කියන්නේ තීන මිද්දේ කියලා. තීන කියලා කියන්නේ මේ හිතේ සීතල ගතිය. මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල මිදිච්ච ගතිය. ඒකට උදාහරණයක් කියනවා බටර් කෑල්ලක් දැම්මොත් එහෙම ෆ්‍රිජ් එකක් ඇතුලේ ඒක ගල් වෙනවනේ මිදෙනවනේ ඊට පස්සේ ඒක පාම්පෙත්ත ගාන්න බෑනේ ස්ප්‍රෙඩබල් නෑනේ ඒක ආයෙත් පාම්පෙත්ත ගාන්න රත් කරන්න එපායි අන්න වගේ අපේ හිත මිදුනට පස්සේ කර්මණීය වෙන්නේ නෑ හරිම කුසීතයි. අන්නේ මිද්ද භාවය භාවනාවේදී ඒ කාම ලෝකෙදී එන්නේ නැහැ. දැන් කොල්ලෙක් කෙල්ලෙක් දකපු වෙලාවක නිදිමත එන්නේ නැහැ නේ. ඒක වෙන්න බෑනේ. සූදු ගෙන්න වෙලාවේ නිදිමතක් එයිද? එන්නේ නැහැ. මොකද කාමයේ මේක දෙමලෙන් කියනවා කාමම් තල කරවන්ද ආඩද කිය. කාමයේ ඔලුවට ගහලා නටනවා. එලා නිින්දෙන්නේ නැහැ. භාවනා කරන්න ගියාම කෙලස් පොඩ්ඩේ යට ගිය ගමන් හිතගෙනත් බුදි. ඉඳගෙනත් බුදි. අන්න එකට ලෑස්තිලා යන කෙනා මේ තීන මිද්ද කියන චෛතසිකයට තීන මිද්ද කියන නීවරණයට උත්තරයක් වශයෙන් භාවනාවේදී දෙන්නේ භාවනා විකට ධානාංගයක් වශයෙන් කියන්නේ විතක්කේ. මට දැන් නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා මෙනේ කරන්න කියනවා. නීරසයි නීරසයි නීරසයි කියලා මෙනේ කරන්න කියනවා. මම පැවිදි වෙන්න කිට්ටු වෙලා අපේ අම්මට කිව්ව ටිකක් ඔබ කොහෙද යන්නේ කියලා කොට මම කොහොමද පොඩි ජොලියක් තියෙනවා භාවනාවක් කියලා ආන්නේ ඵලය යන්න ඔබට තියෙන භාවනාව මේ මාළුවෙක් දැක්කොත් මාළු අල්ලන්න ඕනේ මම. හත්තු දැක්කොත් එම ගහන්න ඕනේ. ඒ මං ගැහුවොත් නිකන් නිකන් වතුරට දැම්මත් මට මාළුවෙක් අහු වෙනවා. හරි පුදුම පිනක් තියෙනවා. නිකන් සාමාන්‍ය මදු වෙලක් ගහලා තිබුණොත් නැති හාව අහු වෙනවා මට. කුරුල්ලෙකුට විද්දොත් ඇහැටම වදින්නේ. හරි පින්වන්තයි මං ඒ කාලේ. ඉතින් කිව්වට පස්සේ උඹේ භාවනාව. ඊට පස්සේ මං අම්මට කිව්වා මෙන්න මෙහෙමයි කරන්න. ඉතින් හොරෙන් කියලා දුන්නාට පස්සේ අපේ අම්මට තියෙන නිදි මත. නෑ ඉඳගත්තාම ඝන දෙයියෝ වගේ ෂේප් එකක් නිකන්. අම්මා කියන මටම ඇහෙනවලු ගොරවනවා. මට මේ මොනව කරන්නද කියන්නේ. බුදිය ගන්න ගියාමත් මාලිගාවත් ලීමෝල් ස්ටාර්ට් කරා වගේ ගොරෝස් ගොරෝස් ගොරෝස් ගොරෝස් කරා. ඉතින් මං කිව්වා ඒක මෙනේ කරන්න කියලා. දවසක් මං ඉඳගෙන ඉනකොට මේ ඒකෑ පොඩි පුතා. මම මොකද කියන්නේ? අපි භාවනා කරගෙන ඉන්නකොට මට ඒ නිදිමත වේගන එනා වගේ තේරුණා. අම්මා මේ මේ විපස්සනා නම් නම් ආනපාන මොකක්වත් කරන්නේ නැහැ. ওই නවගුණ වල ගණන් කරන එක කරනවා. ඉතින් නිදිමත වේගිනුට මට උඹ මතක් වෙලා මට නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා මෙනේ කරා. මෙනේ කරනවා කියන එකක් දන්නේ නැහැ. අපි හැම දෙකේ පන්තියට ගිහිල්ලා තිබ්බේ. ඉන්නේ හැඩ ගිරිල දෙන්නේ. කරගෙන යනකොට අර නිදිමත නැති වෙලා ආයසනයක් මේ බුද්ධ අනුසතිය වෙනවා කිව්ව. ඒ ටිකක් වෙලා ගියාට පස්සේ ආයෙත් නිදිමතක් කලුවේ හැරෙන නිින්ද ගියයි කිව්ව. නිින්ද ගිහින් ගොරෝන්න පටන් ගත්තා ඊට. ඉතින් මං කිව්වා බණ්ඩාරමණිගේ මැරෙන වෙලාවදී ඕක විතර සිහිපත් කරගන්න එක ඔය කරපු පින්කම් තේරමත් ඇති. නිදිමත වෙලා නිදිමතයි කියලා මෙනේ කරපන්. මෙනේ කරුවා. හරි ගියා. දෙවෙනි සැරේ වැරදුනායි. තව එකක් තියෙනවා කියලා. මම මොකද බොහොම ඉන්නකොට කොහොම ඉන්නකොට මధుරයක් වැවයි. වහනකොට මෙහෙම අත මෙහෙම යනකොට උඹ මතක් වුණා කියලා. ඊට පස්සේ මధుරයක් මధుරයක් මధుරයක් කියලා මෙනෙහි කරයි කිව්වා. ඉතින් කාගෙන දැන් මధుරවත් විදිනවලු. මේ මෙනෙහි කරනවලු. කාගෙන හිටියලු කොහොමද එක මధుරයක්වත් අඩු ගන්න නොමර ජීවත් වෙන්න ඕන කියලා ඉන්නකොට ඉතින් ඕන ටික වෙලාවක් යනකොට මීකා ආයසරයක් විදින්න ගත්තලු එතරම්. දැන් ඒකට ආයෙ අත ගියා. ඒ වෙලාවෙත් හිතාගත්තලු මෙනෙහි කරනවා කරනවා කරනවා කියලා මధుරෙක් මధుරෙක් මధుරෙක් කියලා මෙනෙහි කරුවට පස්සේ ඊට පස්සේ මොනවා වුණාද දන්නේ නැහැ කිව්වා නැගිටිනකොට සිලන්දුවක් තිබ්බයි කිව්වා එතන. මේක හරියට දැනගෙන හිටියොත් මේ නිදිමත එන්නේ මේ මధుරෙක් එන්නේ කියලා. ඒකට ලෑස්ති වෙලා මෙනෙහි කරනවා කියන එකේ පුදුමාකාර පෞරුෂත්වයක් තියෙනවා. පුදුමාකාර ඇතුලේ ශක්තියක් තියෙනවා. අපි බෑ කියලා පටන් ගත්තොත් නම් බෑ. ඒකයි බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ නමුත් පුළුවන් මම මේ කරන්න ඕනේ ඒක බුද්ධ ආදී දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන්ට වැඩිය සුමාන වැඩිපුර සුමානයක් භාවනා කරන සිද්ධ වුණා රහත් වෙන්න. ඉතින් ඒ වාසිරත් එක්ක ඒ ස්වාමීන්සේ ගල් මේ ගල්ගේකට ගිහිල්ලා භාවනා කරා. දැන් කවුරුත් නැහැනේ. නිස්සද්දව භාවනාවට ඔන්න කිරන්න පටන් ගත්තා. දැන් බුදු දඥාන්සට වැඩිය ගෝලියෝ නැහැ මේ වෙලාවේ. දිබ්බ චක්කු ඥානය දාලා බලනකොට මෙයා කිරනවා දැන්. මේ සෝවාන් වෙච්ච උත්මේක් මේ. බුදුන්සේ ඉදිරියේ පෙනී ඉන්නා වගේ කිව්ල මොකද මට මතක නැහැ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉන්නේ ඇති මොකද මොග්ගල්ලාන නිදිමතද කියලා ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර පචලායමාන සූත්‍රයේදී කාරණා 8ක් බුදුරජාණන්සේ දේශනා බණින්නේ. කියනවා මෙහෙම තමයි නිදිමත එනවා. ඔය හුඟ අපි දැන් මෙතන භාවනා කරනකොට අපිට හරි කරදරයිනේ වෙලාවට එන්න ඕනේ වෙලාවට යන්න ඕනේ. ඉතින් අපි හිතනවා තනියම කුටියකටලා භාවනා කරන්න ලැබුණොත් හොඳයි කියලා. බුද්ධ වෙන්නේ නැහැ බුදිනවා මිසක්. ඒක ඉතින් හොඳටම ෂුවර්. ওই මේ කට්ටිය මීහරක් ටික වගේ එකට දාලා ඉන්න නිසා කොහොම කොහම හරි ඉඳී මෙතන. තනි වෙලා මට හිතුණා මට්ටම් ගිහලා ගල් කුටියට ලැත්තන්න අනේ ෂෝක් එකට බුදියන්න පුළුවන් කියලා ගල් පුපුරන්න ගොරවනවා. බුදියන විතරමයි වෙන්නේ. ඒ නිසා ඒව ඔක්කොම කුසීත වස්තු. ඒව ඔක්කොම මිච්ඡා වායාම. ඒකයි මහසි සඩෝ මේ වගේ සාමාජික සමූහික භාවනා දාලා සමූහයේ කටයුතු කරන්න ගියාම අපිට අර ලැජ්ජාවක් තියෙනවනේ. නිින්ද යනවා තමයි. තමහට හිත ලීන වෙනවා. ඒත් නැගිටලා බලනකොට කට්ටිය ඉන්නකොට මොකද්දෝ ගතියක් තියෙනවනේ. ඒක විශේෂයෙන්ම වැඩි තරුණ තරුණයන්. ඒගොල්ලෝ කැමති නෑ නිින්දෙදි වැක්කිරනවා දකින්න. ඒකට උත්තරේ තමයි නිදිමත එන පෙරමග ලකුණු දැනගෙන නිදිමත පිළිබඳව නිදිමතයි නිදිමතයි නිදිමතයි. ඉතින් ඒ ඒ වෙලාවේදී ඒ බුරුම පඬිසාර කියන්නේ නිදිමත එනකොට මෙනෙහි කරන්නේ නැතුව පොඩ්ඩක් නිදාගත්තර කමක් නැහැ කියලා හිතනවා. අන්න ඒක තමයි මේ නිදිමතට තියෙන බොරු වල. කමන්නේ අපා ඊයේත් බුදියා ගන්න බැරි වුණා රෑ ඒක නිසා දැන් ඔය පොඩ්ඩක් කමන්නේ කියලා හිතුනොත් අන්නේ වාසියෙන් තමයි ඒකේ අනිත් පැත්ත තමයි නිදිමත කියලා මෙනෙහි කරන්නේ. ඒව නැහනේ කල්ැතුව සක්මන් කරන්න කියනවා. සක්මන් කරන්නේ නැතුව භාවනා කරන්න වාඩි වෙනවා කියලා කියන්නේ මාත ගාණක් ගෑරේජ් එකේ නතර කරලා තිබුණු වාහනයක නැගලා දුර ගමනක් යන්න හදනවා වගේ. ඔය නතර කරලා තිනකොට බැටරිය බහිනවා. මගට ගිහිල්ලා ස්ටාර්ට් කරන්න බලනකොට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා එන්ජින් එක ස්ටාර්ට් කරලා බලලා රත් කරලා බැටරිය charge වෙනකන් එන්ජින් එක වෝම් අප් කරන්න ඕනේ දුර ගමනක් යන්න ඉස්සෙල්ලා. ඒ වගේ තමයි කැමරට පස්සේ නින්දට පස්සේ හැම වෙලාවෙම අපි දැනගන්න ඕනේ බැටරි බහිනවා. නින්දට වැඩි. ඒ නිසා සක්මන් කරන්න ඕනේ. ඒ සක්මන් කරනකොට බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා පංචමානි බික්කවේ චංකමානි සංසානි ඛතමේ පංච අප්පාබාධෝ හෝති අප්පාතංකෝ. නැ ඉස්ලාම් කියන්නේ අධධානකම හෝති දිග ගමනකට සූදානම් කරන කය. දැන් අපිට වෙලා තියෙන මොනම දෙයක්වත් දිගට කරගෙන යන්න බෑනේ. මගක් කරනකොට හති. එපා වෙනවා. කට්ටිය දමලා යනවා. ඒ නිසා මාත් දමලා යනවා. මේ සක්මන් කරන එක නෝ කවුරු මොන જાතියෙන් දමලා ගියත් එයා අධධානකම දීර්ඝ ගමනකට ඉවසීමේ ශක්තියක් ඇති කරගන්න. දැන් අපි කිව්වොත් අධ්‍යාපනය කියලා කියන්නේ ඒ වගේ එකක්. වෘත්තියක් ශිල්පයක් ඉගෙන ගන්නවා කියන්නේ දිගට කළ යුතු එකක්. අතරමඟ නතර කරුවොත් එහෙම උත්සාහය විතරයි මහන්සිය විතරයි ප්‍රතිඵල නැහැ. අන්නේ අධධානක්කම දීර්ඝ ගමන පධානක්කම භාවනා මාර්ගය දීර්ඝ ගමන. පටන් ගන්න වීර්යයෙන් බෑ මැද හරි වැඩ කරන්න. මැද හරි වීර්යෙන් බෑ අග හරිය වැඩ කරන්න. ඒ වීර්ය මාරු වී මාරු වී යනකොට ඒ ඒ ගියර් එක මාරු කරනා වගේ වාහනේ හරියට එකට හැඩ ගැහෙන්න නම් දීර්ඝ ගමනක් යනකොට අතරමඟදී ගොඩක් බොරුවලවල් හම්බෙනවා. ගොඩක් ගෝරු මඩ ගෝරු හම්බෙනවා. නිදිමත දැන් කම්මැලි දැන් පශ්චාත්තාප වෙන දැන් හම්බෙනවා. ඒ තියෙද්දිත් එක දිගට කරගෙන යන්න සක්මන තමයි. ඒකට කියනවා පධානක්කම. පධන් වීර්ය එන්නේ පධානක්කම එන්නේ සක්මන් කෙරුවොත්. හොඳට බලන්න ලංකා ඉතිහාසයේ ඒ සක්මන හැම අරණ්‍යයකම පන්සලකම තියෙන හැම කාලේ තියෙනකන් ලංකාවේ ලෝකේ උතුම්ම රට වෙලා තිබ්බා. මේ විදේශ ආක්‍රමණ සහ බැමිණිටියා සායාදී මේ ව්‍යසන නිසා අපෙන් සක්මන නැති වුණා. ඊට පස්සේ සිංහලයි ඉවරයි. සිංහලයි ඉවරයි. දැන් ගිහිල්ලා බලන්න කොතනකරි කවුරු හරි සක්මන් කරනවා නම් ඒ මනුස්සයා කවදාවත් භාවනාවට ආරින්නේ ඉඳගෙන ඉන්න බැන්නම් පොඩ්ඩක් සක්මන් කරලා හරි යාම බේර ගන්න. ඔය බිම්බිසාර රජුරෝ මරන්න මේ අජාසත් රජුරෝ নানা ආකාර උපක්‍රම කරා. මැරෙන්නේ නැහැ. ਸਰවචනසෙර කන්ද උඩ භාවනා කරනවා පේනවා. මේ ඒක දකිනකොට අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා මේ තමන්ගේ දරුවා තමන්ට කණ්ඩ දෙන්නේ නැතුව තියලා. දෙවිනාංශයට පෙන්ෙන්න ඉන්න දෙන්නෙත් නැහැ. ඔත්තුකාරයෝ දාලා බැලුවලු මේ මේ මනුස්සයර කන්න දුන්නේ නැතුනට කොහෙන්ද සතුටින් ඉන්නේ කියලා. බුදුන් දැකීමෙන්. ඊට පස්සේ ඒක වහලා දැම්මලු. ඒ පුළුවන් විදිහට සක්මන් කරනවලු. සක්මන් කරලා කොහොම හරි ජාම බේර ගන්නවලු. ඊට පස්සේ කකුල් දෙක පල්ලා ලුණු දැම්මා. අන්තිමටම කෙරුවේ. සක්මන් නැත කරා. මහ හත් දවසක් ගිනිගත්ත අඟුරු වලකට පිපිච්ච මලක් දැම්මා වගේ හේම මිලාන වෙලා ගියා. අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ මැරලා ගියා. ලක්මන නතර වුණා නම් ආයෙ ගමනක් නැහැ. අපිටත් වෙලා තියෙන්නේ ඒකයි. කුසීතකමට හේතුව අපි භාවනා කරනවා කියලා හිතන්නේ මේ ඉඳගෙන ඇත්ත එක වහගෙන ඉන්න එක. නමුත් සතිය කියන එක ගත්තනම් අපි 150ක වටිනාකමක් දෙනව නෑ නෑ. විදින එකක් සක්මන තමයි. ඒක පුළුවන් නම් පියවර 30ක් විතර එක දිගට යන්න පුළුවන් සම පොලොක්, හඟල් භාගයක විතර වැලි තට්ටුවක් දෙපැත්තේ උපචාරයක් දාලා හදාගත්තා නම් අන්තිම සුඛෝපභෝගී. ඉතින් අපි සතිපාසල කරන්න ගියාම ගාක් වෙලාට අපි බලනවා එච්චර සෙනගකට සක්මන් කරන්න තැන් තියනවාද කියලා. සක්මන් කරන්න තැන් නැහැ. මොකද දැන් පූජනීය ස්ථානවල සක්මන කියන එක හැලිලා. භාවනා කියන එක හැලිලා. අපේ කාලසටහනේ නැහැ භාවනාවට වෙලාවක්. අපි ළඟ නැහැ එහෙම සක්මන් කරන්න පුළුවන් තරම්. ඒ කියන්නේ අපි විසින්ම අපාය හදාගෙන තියෙන්නේ. ආයි අපායට ගිහිල්ලා මීට වැඩි විඳවන්න දෙයක් නෑ. අපේ ගෙදරකට ගියාම හම්බෙන දඬුවම තමයි. සක්මන් පොඩක් කරන්න පුළුවන් නම් ඒ කිනාට තේරෙන පටන් අර ගන්නවා දීර්ඝ ගමනකට සූදානම් වෙනවා. ඒ වගේම බරපතල ප්‍රධාන වගේ මේ වගේ වැඩකට දිකට කරන්න යනවා. ඒ වගේම අප්පා තංකෝති අප්පා බාදෝ. ඒ කිනාට මානසික රෝග සහ කායික රෝග නැති වෙනවා. ඒ නිසා දැන් තියෙන බරපතල වල විදිහට කියන්නේ heart attack, diabetes, cholesterol, blood pressure. පයින් ඇවිදින්න කියන එක තමයි බේද. සුද්ධ කියනකොට ඒකට කියන්නේ evening walk කියලා, jogging කියලා. එහෙම නැත්නම් අර මැෂින් එකේ පාගන එක. ඒක ලස්සනයි ඔය හැම පන්සලකම මේ සෙට් එක තියෙනවා. ඒක වැසිකිළිය දාලා වහලා තියෙන්නේ මොකද කවදාවත් පාවිච්චි කරන්නේ හරි ගණන්. ඒ නිසා ඔක්කොමලා ගෙන්න ගන්නවා ඒක. ත්‍රෙඩ් මිල් එක. උපකරණ ඔක්කොම දෙන ගෙන ආපු දවසේ පොඩ්ඩක් ඔය හාමුදුර පොඩ්ඩක් පාගලා බලනවා. ඊට පස්සේ දැන් ඒ මොකක්වත් තෝන්නේ පොළොවට බැස බිමට බහැලා පයින් ගියා නම් මොනක්වත් දෙයක් නැහැ. අනිත් එක අපේ අද ඉන්නේ අපි කුකුල් කුකුල් කූඩු වගේ ගෙවල් වල. ඒ වගේ නෑ ඇවිදින්න කියන්නේ ඉඩක්. ඒ කියන්නේ පෙර පිං කරලා නෑ. ඉඩම් දන් දීලා නෑ. ඒ නිසා කුකුල් කුඩුල ජීවත් වෙන්න හරි ආසයි. මේ හවුසින් ස්කීම් වල පොඩි කාමර වලට දාලා පව් කියලා හිතනවා යකෝ මොන්ට හුම්ම ගන්නත් නෑ, ඇවිදින්නත් නෑ, මොනවක් කරගන්න වෙලාවක් නෑ. දැන් මේක බලන්න අක්කර 385 485ක් කැලයක්. ඔය අපි 20 30ක් ඉන්නව අර මේ සූර් වප්පහම්දුරන්ගේ <laughs> අම්මයි තාත්තයි ආවා. නැන්දම්මත් එක්ක. ඒ පුතා මේ කැලේ ඉනවා ඊර්ෂ්‍යාව දැකලා කුටියට යන්නේ නැතුව මඟ නතර වෙලා තියෙනවා. නැන්දම්ම ගියාලු කෙලින්ම. ගිහිල්ලා කතා. ඊට පස්සේ පප්පා හමුදෝ කිව්වලු මේ අම්මයි තාත්තා යාවනේ ඒ කට්ටියට අදාහ ගන්න බෑ කියලා මගේ පුතාට මෙච්චර පින් කියනවාද? මෙච්චර විශාල කැලේක හැංගිලා කුටියක ඉන්න තරම් පින් අදාහ ගන්න බෑ කියලා. මොකද මේ රටවල් වල ගිහිල්ලා බලන්න මේ මේ හොඳට පොහසත් ඇත්තෝ මේ බැටරි සිස්ටම් එකට කුකුළු හදනවා වගේ වර්ග අඩිය අඩිය කූඩු වල තමයි හැම එකම ජීවත් වෙන්නේ. මේ මම අහනවා එක්කෙනෙක් මේ ඔබාන්තේ මං කිව්වා මම මේ ළඟදී ජපානයේ යන්න තියෙනවා කියලා ඊට පස්සේ ගිහින් ඔක්කොමලා හරි ආසයි යන්න මයි ළඟට එනවා මයි ළඟ ඉන්නවා ජපන්කාරයෝ 15ක් විතර වැඩ කරනවා මම නිතර යනවා මම යන කට්ටියට ෆොටෝ තුනක් පෙන්නනවලු ජපනේ හද යන්න හදලා දෙන්නම් පළවෙනි ෆොටෝ එක තමයි පියුජියාම ගිනිකන්දේ හැපැත්තේ තියනවලු හැමදාම තුන් හතර දිනක් පැනලා සීදීනස ගන්න තරම් ඔක්කොම පහසුකම් තියෙන රටේ මම ඒක පෙන්වනවලු ඔන්න ගියාට පස්සේ උඹට මේකටත් යන්න පුළුවන්. හැබැයි එන්න බෑ කියලා. දෙක PhD ගහපු කට්ටිය ස්ටේන්ලස් ස්ටීල් බයිසිකලයක් අරගෙන මිනිස්සු අරන් යනවලු මොකද මොන රස්සාව කරුවත් මේ බදු ගෙවන්න ඕනලු තුන් ගුණයක් විතර. අර වගේ බයිසිකල් එක පැදලා මිනිහෙක් අරගෙන යන එක ලාභයිලු. හැබැයි ඒකට PhD එකක්වත් තියෙන්න ඕනේ. බයිසිකලයක් බලන්න. තුන්වෙනි එක තමයි අපිට ගියාට පස්සේ ටෝකියෝ නගරෙන් කාමරයක් ගත්තොත් උඹට හම්බෙන්නේ මිනි පෙට්ටියක් විතර එකක්. බුද්ධියකන ස්විච් එක දාපුවම ඒක ඇතුළට යනවා. නැගිටතර පස්සේ එළියට ඇවිල්ලා ඇඳුම් ඇඳගෙන ඒක ඇතුළට දාලා අපව යන්න ඕනේ. ඒ ඒ කාමරයක් ඒකට කාමර කියලා ඒගොල්ලෝ කියන්නේ අපිට කියන්නේ මිනි පෙට්ටිය කියලා. ඒකට මෙච්චර ගණක් ගෙවන්න ඕනේ. ඉතින් ඕක ඕන්න ජපානයේ ඵලයන් කිය. මේ විවේකයේ අපිට මේ කායික රෝග මානසික රෝග නැති වෙන්න මේ සක්මන ඉඩපාඩු ඇතුළු සක්මන දැන් හොර වෙලා තියෙන්නේ. ඒ මොකද මිච්ඡා වායාම. අපි දන්නවා ව්‍යායාම අවශ්‍යයි කියලා. නමුත් මේ මහ පොළවේ පහින් එවිදිනවා වගේ ව්‍යායාම අපි ඔක්කොම තුමිලි පන්තියට දාලා අපි අද පුදුමාකාර ලෙඩ වෙලා ඉන්නවා. එතකොට කායික මානසික රෝග දෙකම එනවා. අදත් දාන දුන්නේ අපේ දොස්තර මහත්තයෙක්. ඒ දොස්තර මහත්තයා මානසික රෝගීන් වෙදකම් කරනවා, කුඩු කාර්යයට වෙදකම් කරනවා. එයා කියනවා හරිය ආසය උගන්නන්න පයින් ඇවිදින්න දෙන්නේ. සක්මන් කරන්න දෙන්නේ. ඩිමෙන්ෂියාද මොන රෝගියාවත් පයින් ඇවිදින ව්‍යායාම කරනකොට ඉබේම හරියනවා. සරෝජන්ස අවුරුදු 80ක් ජීවත් වුණා. හැමදාම දවසට කිලෝමීටර් 15ක් විතර පයින් ඇවිදිනවා. මේ රජපැටියේ රජගෙදර හිටිය කෙනෙක්. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? කකුල් වලමයි යටිපතුලේ. මොකද පොලෝ ලයිසන් නැහැ. සපත්තු සිරපෙන්තු ලාඩම් ගහන්න තු පාට දාන්න බෑ ගොනා. ඔක්කොම මේ සපත්තුකාරින්ගේ බොරු බයිලා. යෝන්නේ මේ කකුල් දෙකේ යම හරි ෂෝක්. ඒක හොඳට තේනවා සක්මන් වල. ඒ විතරක් නෙමෙයි ඒකට පස්සේ කියලා වාඩි වෙලා බලන්න ඔය කුසීත වස්තු එන්නේ නැහැ. අප්පා ඊට පස්සේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මාපඥාමං ගච්ඡන්දි. Taman කෑවනම් බිව්වනම් ලෙව්වනම් ඔක්කොම හොඳට දිරවනවා. මත් කාපු ගමම සක්මන් කරන්න ඕන ටිකක්. එහෙම කරන්නේ නැතුව බුදියන් හිටියොත් එහෙම කලා නිදි කාලානිදි කියලා දෙන්නේ. ඒක කලානිදි කියලා මං කියන්නේ. ඊට පස්සේ ඔය භයානක ලෙඩ සේරම හැදෙනවා. පස්වෙනි වචෙන් සරුවචන්සි දේශනා කර තිනවා චංකමාදිගතෝ සමාධි චිරට්ඨිතිකෝ හෝති. සක්මණින් සමාධියක් ආවනම් මේ එවිදිමින් ඇත් දෙක ඇරිමින් ක්‍රියාකාරකම් කරමින් කරන සමාධිය ඉඳගත්තත් මොනවා කෙරුවත් කැඩෙන්නේ නැහැ. ඔය ඇත් දෙක වහගෙන අතප් පිට අතක් තියාගෙන සමාධිය ඇත් දෙක අරපු ගමන් කැඩලා යනවා. අත හෙල්ලිච්ච ගමන් කැඩෙනවා. සක්මණෙන් ගන්න සමාධියට එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපි මේ ජීවන රටාව සකස් කරගන්න එක, ඒකට කියන්නේ සම්මා ආජීවය කියලා. ජීවන රටාව සකස් කරගන්න මේ ලංකාව වගේ රටක ඉබදිච්ච එක විශාල වාසනාවක්. ඒ නිසා සම්මා ආජීවයේ විරිය සංවරයෙන් කරගන්න කියලා කියනවා. කවුරුත් කොපි කරන්න යන්න එපා. කිසිම කෙනෙක් මේ ලෝකේ ඒ වගේ ආදර්ශයක් දෙන්නේ නැහැ. බුබ්බඩියෝ ශරීර ආසාව ජීවිත ආසාවෙන් මැරෙන්න හදන. ඒත් හැඳ ගැහිලා මැරිලා යනවා. අහන්න දෙයක් නැහැ මම දන්නවා මූණ දිහා බලාන මට කිතක ඔය සේරම මැරනවා. කවුරු හරි කියනවනම් නැහැ කියලා අත උස්සන්න. ෂුවර් ආවල් දවසේ කියලා මට කියන්න බෑ මම ඒ ටික ඉගෙන ගත්තේ නැහැ. හොඳට නස්සස්තරේ දන්නවා. මැරනවාමයි. ඉන්නකම් ඇවිදපල්ලා. ඇවිදම වැඩක් කරපල්ලා. වැඩක් කරලා භාවනා කරන්න ඕන. ඉතින් ඒ ටික නැතුව මේ භාවනා කරනවා කියන්නේ කුසීතකමක් වෙලාද. ඒකට යා කන්ඩිෂන් කරලා සත්‍යක් නැතුව මැස්සෙක් නැතුව කැස්සක් නැතුව වැස්සක් නැතුව භාවනා කරන්න ඉල්ලනවා. ඒ හොඳටම දන්නවනේ මේ කේල් ගහ ගන්න දෙන්නේ බොල් ගහ ගන්න දෙන්නේ කියලා හැරෙනකොට ඒ නිසා බාධා තියේදී ඒ බාධා මැද මේ වැඩේ කරනකොට අපිව නිතරම කමටහන් සුද්ධ කරනවල කියනවනේ හිත පිට යනවා කොච්චර වෙලා යනවද පිට ගියේ හිත නැවත ගන්න කියන එක තමයි මෙතන මේ විදි ආරම්භයි හිත පිට යන එක නැතර කරන්න කවුරුවක්වත් නැහැ පිට ගියේ හිත කොච්චර වෙලා යනවද නැවත අරමුණට ගන්න අපි තු අම්මා මලයි කියලා අම්මා මල්ලා කොච්චර කාලයක් යනවද මෙයාට නැවත භාවනා කරන මානසිකත්වයක් ගන්න. තාත්තා මලා, දරුවා මලා, ගෙටගිනි ගත්තා. පිළිකා හැදුනා. ඒජ් හැදුනා. මෙන්න මේක දැනගෙන ඒක බාරගෙන නැවත භාවනා කරන මට්ටමට යන්න කොච්චර කල් ගන්නවද කියන එක තමයි භාවනාවේ තලතුණකම කියන්නේ. එහෙම නැත්නම් පිට හිත ගිය පිට ගිය හිත නැවත ආය ප්‍රകൃති අරමුණට ගන්න. කුසීතේ න කම්පතිටි විරිය බලං කියලා තියෙනවා. කුසීත වුණා, කුසීත කියන්නේ නිින්ද වැටුණා, නැත්නම් කම්මැලි හිතුණා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ ඒකට කම්ප වෙන්නේ නැතුව, සැලෙන්නේ නැතුව ඒ වුණාට කමන්නේ මම නැවතත් සක්මනට යන්න ඕනේ. මම නැවතත් පරියන්කට යන්න ඕනේ. මම මූල කර්මත්තන් හිත ගන්න ඕනේ කියලා කුසීතකම තියෙද්දිම කුසීතකම හරහා තමන්ගේ අරමුණට හිත ගන්න පුළුවන් නම් ඒකට කියන්නේ විරිය නෙවෙයි. විරිය බල. බල සම්පන්න වීරියක්. අනික සියලුම දෙනා කුසීත වස්තු කතා කර කර කරහැරලා යනවා. විරියාරම්භ ඇති කෙනා මේ ඔක්කොමලා ගියාට අතහරින්නේ නැහැ. එයා දැනගනවා කුසීතකම තියෙනවා මට මං කුසීතකම හරහා පුළුවන් තරම් අඩු ගන්න දැන් මේ නිදිමතේ ස්වභාවය දකින්න. තීන මිද්ද භවයේ ස්වභාවය දකින්න. ඒකට විතක්කේ යෙදුවා මොකද වෙන්නේ කියලා බලනවා. එහෙම නැතුව මේ නිදිමතටම යට වෙලා ඒක කරගෙන යන්නේ යට වෙන වෙලාවල් තියෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එක දවසක් පුරුදු වුණොත් ඒ කුචීතකම එනකොටම පෙරමග ලකුණු දැකලා මම මේක ඇවිල්ලා කොච්චර පාවා දීලා තියෙනවද? ඒ මිච්ඡා වායාමේ නිසා මම උත්සාහ කරන්න ඕනේ මේ මිච්ඡා වායාමයට ඉඳ නොතබා සම්මා වායාමයේ නැත්නම් කුසීත වස්තුවක් කරගන්න වෙනුවට විද්‍යාරම්භ වස්තුවක් කරගන්න. ඉතින් කුසීතෝ භික්කවේ හීනෝ විරියෝ දුක්ඛං විරති කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මාන්නේ මේ කුසීත හීන වීර්ය ඇති බුබ්බඩයා හැමදාම දුකේ ජීවත් වෙන්නේ. ආරද්ධ විරියෝ සුඛං විහෙරති. අර බලද්ද වීරිය ඇති කෙනා අලුගසා දාලා නැගිට බලුකුක්ෙක් වාගේ ඌේ කිනිතුල්ලෝ ඉන්නව හොරි තියනවා කියලා ප්‍රශ්නයක් නැහැ ඌ බඩ. ඉතින් ඒක සඳහා මේ විටමින් ගහන්න ඕනේ මේ අරක මොන බයිලාද බොරු. සරුවත් යන තේ මොනක්වත් අපිට මේ ත්‍රිපිටක පොත්වල කියලා දීලා නැහැ. හොඳට සක්මන් කරන්න, භාවනා කරන්න, මෙනෙහි කිරීම කරන්න. ඒතර දවස පුරාම නිකන් හරියට charge වෙච්ච බැටරියක් වගේ පත්තු කරන වෙල්ඩින් ලාම්පුවක් වගේ බුසු බුසු බුසු බුසු ගාලා දිරු. ඥානාරාම ස්වාමීන් මම දැකලා තිනවා. මම එනකොට අවුරුදු ඒ ස්වාමීන්ට අවුරුදු මම හිතන්නේ 88ක් වගේ කාලේ උරුම පන්දි ස්වාමීන් ළඟට මම එනකොට 72 73 විතර ඇති. ඩී ඉඳලා හැන්ද වෙනකම් වැඩ. කවදාකවත් පිංකමකට යන්නේ නැහැ. කිසිම තැනක නම් ප්‍රසිද්ධ නැහැ. මේ යෝගාවචරයෙන් වෙනුවෙන් උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. ඒ පෙකු තම 40ක් ඈත තැනක ඒ ආරණ්‍ය පටන් ගන්න වෙලාවේ අපිත් යනවා නිතරම මගේ සාංශ ගිහිල්ලා ඇවිල්ලා උදේවරුේ එතන බණක් කියලා ඇවිල්ලා හැන්දෑවේ දෙකට එනවා අපේ කමටහන් සුද්ධ කරන්න. ඉතින් ආපු ගමන් දාණය අරගෙන මෙහි ආවා මම දැක්කා එක දවසක් යටට ඇඳගෙන ඉන්න අඳනයක් ඒක වැලට දාලා වෙන අඳනයක් ඇඳගෙන සිවුර පුරවන්න අර අඳනේ තන්නේ කර දාඩිය එකයි. තන්නේ කර දාඩිය එකයි දැම්මා ආවා ඇවිල්ලා කමටහන් සුද්ධ කරා. පුදුම හිතෙනවා ඒ ඉඳලා හැන්ද වෙනකම්ම ඒ කරන ඇදිල්ල. එහින් නැති කොරියන් හාමුදුර කෙනෙක් මාළු කන්න ගිහිල්ලා මාළු කට්ටක් කනවා. උගුරේ. අපි හිටියේ එතකොට පෙගු වල. ඉතින් ඒ වෙලාව එතනින් යනවා කෝච්චිය මේ මේ එක්ස්ප්‍රස් කෝච්චිය. ඉතින් අපි ගිහලා ස්ටේෂන් මාස්ටර්ට ගිහලා මේ ආමුදෝ කරත් එක දාලා ගිහිල්ලා ස්ටේෂන් මේ කෝච්චිය නතර කරලා ඇරියා පණ්ඩිතාරාමෙට. අනේ ඒක මේ ආම්දුර වැරදිලා බහැලා තියෙන වෙන ස්ටේෂන් එකට කොහොම හරි ගිහිල්ලා වාහනේ අල්ල ගෙනලා යනවා මේ ආම්දුර ඉන්නවා දැන් ආපහු යන්න කොරියාවේ. මේ උගුරේ මාළු කට්ටක් කරනවා. බණ්ඩිස්වාද බණ්ඩට මේ වගේ මේ ඔෆිස් එකේ ඉනයි කියලා ඇහුවා. ඊට පස්සේ කියලා දෙනවා මෙහෙමයි සාංශේ හිරි කවුරුවක්වත් නැහැ මේක ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන් මාළු කට්ටක් කරනවා මෙහෙම අමාරුයි යන්න හදනවා කියලා. ඕක ඔච්චරම නටන්න ඕනේ කාරණාවක්ද කියලා ඇහුවා. මාළු කට්ටක් කියලා මේ රට යන්න පිස්සු පිස්සු මේ වටේ ඉන්න මිනිස්සු අවුස්සලා උඹ හිතන හිතන ඉවරනේ මොකද්ද මෙහි ආවේ මොකටද ආ කොහෙද කොරියාව යන්නේ මොන හිටපන් කිව්වද මොන්නම දෙයක්වත් ගණන් ගන්නෑ මොකද ඒ ශාන්තට හොඳට විශ්වාසයි ධර්මය කියන එක වැඩ කරනවා කියලා. ඔය ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකට හරි දොස්තරට හරි බැංකු කාරය බයිලා ගන්නද මොනක්වත් දෙන්නේ මේ මම භාවනා කරන කෙනෙක් ඔය මොන ලෙඩේ ආවත් හනිපෙන්න බැරි නම් මොකද්ද මේ විරි ආරම්භය කියන්නේ. ඉතින් එහෙම ආදර්ශයක්වත් දෙමව්පිය පෙන්නන්නේ නැහැ නේ දරුවන්ට. එහෙම ආදර්ශය ගුරුවරු පෙන්වන්නේ නැහැ නේ පන්ති කාමරේ. ඒගොල්ලෝ ඔක්කොම යන ඉක්මන ගිහලා ඉන්ෂුරන්ස් එකක් කරගනි. ලිලක් කෙනෙකුටම දුවලා ගිහිල්ලා ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ නම්බර් එකක් කරගනි. මේ එක මිනිහට ලෙඩ හැන මුළු ගෙදෙට්ටම ලෙඩ. කාට හරි කිව්වොත් එහෙම මෙයාට පිළිකාවක් කියලා මියන් අල්ලපු ගෙදර මිනිහා මැරලා heart attack වෙලා. මේ මේ මනුස්සයාට පිළිකා. මේ බොරු ලෙඩ ඔය එකක්වත් පිළිකා කියලා ලෙඩක් ඇත්තෙත් නැහැ ලෝකේ. මේ මවන ලෙඩ තියෙන්නේ මොකද බුබ්බඩියෝ, කම්මැලියෝ, එහෙම නැත්තම් කියනවනම් කුසීත විරිය එහෙම නැත්නම් කියනවා මිච්ඡා වායාමය. අද තියෙන තාක්ෂණයෙන් මේ ඔක්කොම නිකන් කොඳුයට පෙළ නැති සත්තු බාටපත් කරලා. බොත්තම් තද කළ පමණින් සියල් හදන්න දීලා ඉතින් අම්මල දාතලට බොත්තම් තද කරන දෙක තුනක් දීලා පොඩි උණ්ඩ අම්මල දාතල පිස්සු කෙලිනවා. අරුන් ඉතින් මේක නෑ නෑ නෑ ඉන්නවා කිසිම කායික ව්‍යායාමයක් නෑ ඇඟිලි තුඩු විතරයි ව්‍යායාම වෙන්නේ. හිල්ලෙඩ එනිසා භාවනා කරන අයට මම මේ කතා කරන්නේ කරුණා කරලා කුසීතවතු අඳුනගන්න. නැති කෙනෙක් නැහැ. එහෙම නැත්නම් මේ මිච්ඡා වායාමයේ කියන එක නිතරම එනවා. ඒක තියෙන මේ ශරීර ආසාව වශයෙන්. ජීවිත ආසාව වශයෙන්. නමුත් මේ මැද ප්‍රමාණයට වීර්යය හැදුවාට පස්සේ ඒ කියන්නේ නික්කම ධාතුවට වීර්යය ගත්තට පස්සේ වෙන මේ ඔය හැම එකටම ධර්මයෙන් උත්තරයක් තියෙනවා. හැබැයි මේ ධර්මයට යෙදිච්ච නැති පෙළඹෙච්ච නැති ඇයට ඒ උත්තරේ හරියන්නේ නැහැ. ඒගොල්ලන් කරගන්න දෙයක් කරගන්න කියන තොවිල් නටන්න කියන බෙහෙත් කරන්න කියන ඔපරේෂන් කරන්න කියන ඉන්ජෙක්ෂන් ගන්න ප්‍රශ්නයක් නැහැ. මුත් මේ කැලියට යන්න කියලා බුදුරජාණන්සේ කියනකොට අනඤ්‍යගතෝ අරුක්ක මූලගතෝ අසුඤ්ඤාගාරගතෝ මොකක්වත්ම නැහැ. මොකක්වත්ම නැහැ ධම්මෝ විනානත්ති පිතාච මාතා. උඹට අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ ධර්මේ විතරයි තියෙන්නේ. ඔය ධර්මයේ තමයි මේ වීර්ය ආරම්භ කතාව. එනිසා මේ වීර්ය ආරම්භ කරාට පස්සේ ඒක නිකන් බැටරි charge කරුවා වගේ මම අර කිව්වා වගේ පුදුම තෙදක් එන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ අපිට මොකද්ද දීලා තියෙන්නේ කියලා. ධර්මයේ අපිට මොකද්ද දීලා තියෙන්නේ කියලා. අපේ මහා සංඝ પરම්පරාව මොනවද අපිට පෙන්ලා දීලා තියෙන්නේ කියලා. මමත් ඒ පෙළප තියෙන්නේ. චරිචුරු ගන්න එපා. වැටුණට කමන්නේ නැවතත් නැගිටලා ඉදිරියට යන්න ඔච්චර කල් යනවාද කියලා බලන්න. මොන්න භයානක ලෙඩක් ආත් අම්මා මලත් ඉසගිනි ගත්තත්, ගෙටගිනි ගත්තත් කොච්චර වෙලා යනවද මම නැවත භාවනා කරන්න යන්න කියන එක තමයි වෙලා ගන්නවනම් මිච්ඡා වායාම. වෙලා ගන්න නැතුව අලුගසා දාලා විල වැඩි කරන්න පුළුවන් නම් ඒකට සම්මා වායාම කියනවා. ඒ ටික පෙන්වන්න අපි වගේ කට්ටියක් යන්නේ නැත්නම් කායිමත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ මතිනෙත් එක්ක දවසේ ධර්ම දේශනාව නතර කරනවා සීල දිනාට ඒ කුසීත වස්තු පැත්තක දාලා සම්මා වායාමයේ පැත්තක දාලා ඒක දැන ගැනීම හරහා ලබන මිච්ඡා වායාම පැත්තක දාලා ඒක දැන ගැනීමෙන් හරහා ලැබෙන සම්මා වායාමයේ පිණිස පුද්ගලික වශයෙන් සහ පොදු වශයෙන් මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා